හොඳයි. සාදුකාරයක් දෙන්න. ධර්ම දේශනාවකට ආරාධනාවක් ලැබුණා. අද මේ වස්සාන සමය විශේෂයෙන්ම භාවනා යෝගී යෝගාචර මින්වන්ත පිරිසක් ඉදිරියේ කරන විශේෂ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 නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ uppajjati uppannෝ වා කාමච්ඡන්தோ බියෝ භාවාය වේපුල්ලාය සංවත්තති යතයි ධම්බික්කවේ සුඛ නිමිත්තං සුබ නිමිත්තං සුබ නිමිත්තං භික්කවේ ආයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ uppajjati uppannō ca kāmacchando බියෝ භාවය වේපුල්ලාය සංවත්තති තී සද්ධාවන්ත බුද්ධි සම්පන්න යෝගාවචර පින්වත්නි අද මේ ධර්ම දේශනාවට අපි පාදක කරගන්න මාතෘකාව හැටියට අංගුත්තර නිකායේ නීවරණ පහාන වග්ගයේ ඇති ගාථාවක මුල් පදයේ මේ සඳහන් කළේ නීවරණ කියන්නේ නිවන ආවරණය කරන කාරණාවලට නැත්නම් ධර්මතාවලට නිවන් පතාගෙන භාවනා යෝගීව සිටින මේ පිරිස විශේෂයෙන් දැනගත යුතු කාරණයක් වෙන්නේ නීවරණ හේතුව තමන් බලාපොරොත්තු වෙන වේ උත්තරී මනුස්ස ධර්ම කිසිවක් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නීවරණ තමන් හඳුනාගත්තේ නැත්නම් දැනගෙන හිටියේ නැත්නම්. නමුත් මේ පිරිස කවුරුත් දන්නවා නීවරණ කියන්නේ මොනවද කියලා. කවුරුත් දන්නා හැටියට කාමච්ඡන්දය ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මේ නීවරණ පහ හැම කෙනෙක්ම දන්න. නමුත් මේ නීවරණ අපි බාධක ධර්ම හැටියට සැලකුවත් මේ නීවරණම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙන භාවනා අරමුණක් වශයෙන් බුදුරජාන් වහන්සේ දක්වලා තියෙනවා. එනිසා මේ නීවරණ මතුවෙන අවස්ථාවලදී අපි යෝනිසෝ මනසිකාරය පැවැත්වුවේ නැතිනම් නැත්තම් නුවණින් ඒ දිස බැලුවේ නැත්තම් ඒ තේරුම් ගත්තේ නැත්තම් පින්නතුනේ ලැබෙන්න තියෙන අවස්ථාවක් ප්‍රයෝජනයක් නැති වෙලා ඒ නිසා නීවරණ අපි කල්ැතුව හඳුනාගෙන තියෙන්න ඕන. දැන් මේ ගාථාවෙන් සඳහන් කළේ නාම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිට සමනුපස්සාමි. මම නම් මහණෙනි මේ එකම ධර්මතාවයක්වත් මම දන්නේ නැහැ. යේන අනුප්පන්නෝවා කාමච්ඡන්தோ uppajjati. නූපන්නා වූ ඒ කාමච්ඡන්දය උපදවන්නා වූ වෙන එකද ධර්මයක්වත් මම දන්නේ නැහැ. uppannova කාමච්ඡන්தෝ බිහියෝ භාවය වේපුල්ලාය සංවත්ත මේ උපන්නා වූ මේ කාමච්ඡන්දය නැවත නැවත ඇවිතිවීම පිණිස බොහෝ බව නැත්තම් විපුල බව පිණිස පවතින වෙන එකම ධර්මයක්වත් මම දන්නේ නැහැ යතයි යතයි දම් භික්කවේ සුබ නිමිත්තම් මේ සුබ නිමිත්ත තරං මේ කාමච්ඡන්දය වඩන විපුලභාවයට පත් කරන නැවත නැවත ඇති කරන එකම ධර්මතාවයක්වත් මානෙනි මම නම් දන්නේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන කාරණේ. සුබ නිමිත්තම් බික්කේ වයනුසේ මනසිකරවතු අනුපන්නෝ චේව කාමච්ඡන්ද උප්පජ්ජති. සුබ නිමිත්තය අපි මානසිකාරය කරනවා නම් පින්නතුනි නූපන් වූ කාමච්ඡන්දය උපදිනවා. ඉපදුනා වූ කාමච්ඡන්දය වැඩෙනවා විපුල්භාවයටපත් වෙනවා. මේ නිසා පින්නතුනි අපි සුබ නිමිත්තත් දැනගන්න ඕනේ. සුබ නිමිත්ත ගැන නොදන්න නිසා මේ කාමච්ඡන්දය වැඩෙනවා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩෙන කාමච්ඡන්දය නැති කරගන්න අවශ්‍ය නම් සුබ නිමිත්ත අපි හඳුනගන්න ඕනේ. සුභානුපස්සෙන් විහෙරන්තං ඉන්ද්‍රියේසු අසංගතං කුසීතං හීනවිරියන් තංචේ පසාති මාරෝ වාතෝ රුක්ඛංග දුබ්බලං භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන තිනවා වෙනත් ගාතාවක වෙනත් දේශනාවක මේ සුභානුපස්සී සුභාෂයෙන් සලකමේ අනුපස්සී නැවත නැවත සිහි කරමින් ඉන්ද්‍රියන්ගේ සංවර භාවයෙන් තොර කුසීත තැනැත්තාස් වීරයෙන් අඩු තැනැත්තා හරියට දි รา ගිය ගහක් සුළඟින් පෙරලලා දමනවා වගේ මාර්යා විසින් බිම දමනවා. මාර්යා විසින් සසරේ අතරමං කර දමනවා. ඒ නිසා පින්නතුනි මේ සුබ නිමිත්ත කියන එක ඊටාම වැදගත් යෝගාවචරීන්ට. සුබ නිමිත්ත වශයෙන් සඳහන් වෙනකොට මේ ඉන්ද්‍රියයන්ගෙන් අපි ලබා ගන්න අරමුණු අපි සුබ වශයෙන් සලකනවා නම් පින්නතුනි මනාපයි කියලා. ඒ වගේම මිහිරි කංකලුයි කියලා. මෙන්න මේ ආදී වශයෙන් අපි සුබ වශයෙන් සලකනවා නම් අපිට ලැබෙන රූපය, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ඒ නිසා පින්නතුනි මේ කාමච්ඡන්දය උපදිනවා. මේ කාමච්ඡන්දය උපදින එකම හේතුවක් තමයි සුබ නිමිත්ත අපි මනසිකාරය කිරීම. ඒ වගේම තමන්ගේ ශරීරය පිළිබඳව තරුණකම පිළිබඳව රූපය පිළිබඳව නිරෝගී භාවය පිළිබඳව තමන් සුබ වශයෙන් සලකනවා නම් මේකෙන් නන්දිනයටපත් වෙනවා නම් පින්නතුනි එතනත් සිදු වෙන්නේ කාමච්ඡන්දය වැඩි වීම. ඒ නිසා මේ සුබ නිමිත්ත විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ හඳුනගන්න ඕනේ. සුබ නිමිත්ත පිළිබඳව කියනකොට මේකේ අනිත් පැත්තක් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ නූපජ්ජති. uppannō va kāmaccandō pahiyati යතයි දම්බික්කවේ අසුබ නිමිත්තම් මන් තවම එකම ධර්මයක්වත් දන්නේ නෑ මේ නූපන් වූ කාමච්ඡන්දයේ නීපදීවම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම පිණිසත් උදව් වෙන වෙන එකද නිමිත්තක්වත් මම දන්නේ නෑ මේ අසුබ නිමිත්ත හැර අසුබ නිමිත්තම් භික්කවේ යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ ඒව කාමච්ඡන්දෝ නූපජ්ජති මෙන්න මේ අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයට භාජනය කරනවා නම් යම් කිසි කෙනෙක් කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න පුළුවන්. අසුබ නිමිත්ත ගැන සලකනකොට අපි අසුභානුපස්සීම් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවතං සද්දං ආරද්ධ විරියං තංචේ නප්පහසති මාරෝ වාතෝ සේලංව පබ්බතං හරියට සද්ධාව තියෙන අසුබ නිමිත්ත නිතර මෙනෙහි කරන ඒ වගේම වීරයෙන් යුතු සද්දං ආරද්ධ විරියං පංචේ නප්පසාති මාරෝ මාරයාට ඌව මැරලන්න පුළුවන්කමක් නැහැ හරියට ගල් පර්වතයක් සුළඟට සොලවන්න බෑ වගේ ඒ නිසා පින්නතුණී අපි සෑම දෙනෙක්ම අසුබ නිමිත්ත දැනගෙන සිටිය යුතුමයි. භාවනා යෝගීව සිටනකොට කුමන කර්මස්ථානයක් අපි අනුගමනය කළත් කර්මස්ථානයට බාධා කරමින් තමන්ගේ භාවනා අරමුණෙන් සිත බෑර කරමින් මේ කාමච්ඡන්දය මතුවීම නිසා භාවනා මනසිකාරයේ ඇනිටන අවධියක తాවකාලික වශයෙන් ආනාපාන සති භාවනාව නතර කරලා මෙන්න මේ අසුබ නිමිත්ත මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. අසුබ නිමිත්ත මේ කවුරුත් දන්නවා මේ කයේ තියෙන කේසා ලෝමානකා දන්තා තචෝ ආදී වශයෙන් මේ ශරීරයේ තියෙන කොටස් 32 අසුබයි. මෙන්න මේ අසුබ කොටස් ටික අපි මෙනෙහි කරනකොට මධ්‍යස්තව අපේ චිතේ පවතිනවා නම් යම් කිසියේ වික්ෂිප්ත භාවයක් එහෙම නැත්නම් යම් කිසි ඇල්මක් යම්සි ප්‍රාර්ථනයක් ඇතුව හිත නොමග යනවා නම් මෙන්න මේ හිත නවත්ත ගන්න පුළුවන් වෙන අසුබ නිමිත්ත නිසා. අපි මෙන්න මේ කොටස් 32 මෙනෙහි කරගෙන යනකොට ටික වෙලාවක් පින්නතුනි තමන්ගේ નિરાයාසයෙන්ම ආනාපාන සතිය නැවතත් මතු කරනවා. අන්නේ අවස්ථාව වෙනකොට මේ අසුබ නිමිත්ත බැහැර කරලා තමන් ආනාපාන සතියට මාරු විය යුතුයි. මේක තමයි පින්නතුනේ අසුබ නිමිත්තෙන් අපි ගන්න ප්‍රයෝජනේ. ඒ වගේම මේ අසුබ නිමිති අපිට තවදුරටත් අවශ්‍ය නම් සමාධි වැඩි වීම පිණිසත් අපිට යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ කොටසක් කොටසක් වාසා පින්නතුනේ ප්‍රථම ධානය ලැබීම පිණිසත් ප්‍රයෝජනවත් කර ගන්නට පුළුවන්. ඒ නිසා ප්‍රධාන කර්මස්ථානයේ බාධකෝ පවතින කාමච්ඡන්දය නසා ගැනීම පිණිස ප්‍රහාණය කිරීම පිණිසත් ඒ වගේම තවදුරටත් අවශ්‍ය නම් සමාධිය වඩා ගැනීම පිණිසත් මේ අසුබ නිමිත්ත විශේෂ කාරණයක් බව මතක තියාගන්න ඕනේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනෝ මේ අසුබ නිමිත්ත පමණක් ප්‍රයෝජනයට අරගෙන නිවන් අවබෝධ කරන්න පුළුවන් බවත්. ඒ නිසා විශේෂයෙන්ම අසුබ නිමිත්ත නිතර පුහුණු කරලා Taman තබාගත යුතු ආභරණයක් වගේ. මේක හරියට යුදයට යන යුද සෙබලෙකුගේ ළඟ තියෙන පලිහක් වගේ. නිසා භාවනා යෝගීන් ඒ ඒ අවස්ථාවට මේ නීවරණය මතුවෙනකොට ඒ නීවරණයෙන් ප්‍රහාණය කර ගැනීමට අසුබ නිමිත්ත භාවිතා කළ යුතුයි කියන කාරණයයි මේ සඳහන් වෙන්නේ. නමුත් වෙනතුනේ අපි එක අවස්ථාවකවත් ඉක්මන් විය යුතු නෑ. කාමච්ඡන්දය පහළ වූ වගේ දැනගත් විට අපේ අරමුණෙන් සිත බැහැර වෙනකොට අපි අරමුණත් සොය සොයා වෙහෙසෙන්ට ගියොත් පින්නතුනේ අපිට කායික පීඩාවක් ඇති වෙනවා මානසික පීඩාවක් ඇති වෙනවා ඒ නිසා මේ අවස්ථාවේදී ප්‍රධාන කර්මස්ථානයේ ස්වල්පයකට නවත්තලා මෙන්න මේ අසුබ නිමිත්ත එහෙම නැත්නම් කාමච්ඡන්දය අපි ප්‍රයෝජනෙට ගන්නවා භාවනා අරමුණ වශයෙන්. ඒ කාමච්ඡන්දයේ දෙස බලාගෙන අත්ති මේ අජත්තං කාමච්ඡන්දං සම්තිමේ අච්චත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා මගේ මේ సంతානයේ තියෙන කාමච්ඡන්දයක් තියෙනවා ඒක ඇති බව මා දැනගන්නවා ඒ නිසා ඒක නුවණින් දැනගන්න ඕනේ මේ විදිහට තමන් තුළ ඇති වෙන කාමච්ඡන්දයේ ඒ ඒ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම මෙනෙහි කිරීමෙන් එට සිත යොමීමෙන් යෝනිසෝ මනස්කාරයට ලක් කිරීමෙන් පින්නතුනේ අන්න අර කාමච්ඡන්දේ නැති කර ගන්නට පුළුවන් අසුබ නිමිත්තං වික්කවේ යෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ ච කාමච්ඡන්தோ නූපජ්ජති උප්පන්නෝ ච කාමච්ඡන්தோ පහියති. ඒ නිසා අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයට ලැක් කිරීමෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය කර ගැනීම ප්‍රථම කාරණේ හැටියට මේ දේශනාවේ සඳහන් වෙනවා. නාහම් භික්ඛවේ ඒක ධම්මංපි අඤ්ඤං ඒක ධම්මංපි සමරුපස්සාමි යේම අනුප්පන්නෝ වා ව්‍යාපාදෝ uppajjati uppannova vyapado වියෝ භාවය වේපුල්ලාය සංවත්තති යතහි දම්භික්කවේ පටිග නිමිත්ත. ඒ වගේම පින්නතුනි අපි දන්නවා අපිට නිතරම කරදර කරන දෙයක් තමයි ව්‍යාපාදේ. ඒකත් නීවරණයක්. මේ නීවරණය නිසා පින්නතුනි අපේ භාවනාව ඇන හිටිනවා. ඊටමත් අල්ප වශයෙන් ඡායාවක් වශයෙන් ඇති වෙන මේ අකමැත්ත අප්‍රසාදය පහු වෙනකොට දැඩි වශයෙන් පින්නතුනි වෛරයකට එහෙම නැත්නම් තරහවකටපත් වෙනවා. එපාගමකටපත් වෙනවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ නූපන්නෝ ව්‍යාපාදී ඉපදීමට හේතුව යතයි දම්බික්කවේ පටිඝ නිමිත්ත. මෙන්න මේ පටිඝ නිමිත්ත තමයි මේ ව්‍යාපාදේ ඇති වෙන්න හේතුව. පටිඝ කියන්නේ පින්නතුනි තමන්ට අකමැති නොගැලපෙන නිමිත්තකට කියනවා පටිඝ නිමිත්ත කියලා ගැටෙන නිමිත්තක්. ඒ නිසා භාවනා යෝගියා භාවනාවේ යෙදෙන අවස්ථාවල Tamanට මූණ පාන්ට වෙන යම්කිසි ශබ්ද ඒ වගේම අනිකුත් ශාරීරික සංවේදිතා වේදනා ආදිය කුමක් හෝ මුල් කරගෙන සිටේ අප්‍රසාදයක් ඇති වෙනවා නම් තරහාවක් ඇති වෙනවා නම් පින්නතුණි අන්නේ පටිඝ නිමිත්ත නිසා ව්‍යාපාදේ ඇති වෙන්නේ එහෙමනම් අපි පටිග වශයෙන් ගැනීම නතර කළ යුතුයමයි. එනිසා අපි කල්පනා කරන්න ඕනේ පටිග නිමිත්තම් භික්කවේ ආයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව ව්‍යාපාදෝ uppajjati uppannෝ චේ ව්‍යාපාදෝ බියෝ භාවයි වේපුල්ලාය සංවත්තති. එනිසා පටිග නිමිත්ත යෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙනකොට නුවණින් නොබලනකොට පින්නතුනේ ඒක ව්‍යාපාදයක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ හිතේ ඇතිවෙන හීන් අකමැත්ත පවා ඒ ඒ අවස්ථාවේ හඳුනාගෙන සිත යොමු කරලා මනසිකාර්ය කිරීමෙන් මුලදී මේක උපංගේම නසා දමන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒකට ඉඩ දුන්නොත් තරමක් දුරට හොම වැඩුණොත් ඊට පස්සේ අපිට සිදු වෙන්නේ පින්නතුණි ඒක නැති කරගන්න නම් සිතේ ඇතිවෙනේ අකමැත්ත අප්‍රසාදයේ තරහව වෛරය නැති කරගන්න නම් පින්නතුණි වෙනත් නිමිත්තක් අපි එතෙස් උපකාරී කරගන්නට වෙනවා. නාහම් භික්කවේ ඒක ධම්මම්පි අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නෝවා ව්‍යාපාදෝ නූපජ්ජති. uppannova vyapado pahiyati tatai dam bhikkave metta චේතෝ විමුක්තිය. ඒ නිසා මානෙනි මේ ව්‍යාපාදේ ඇති වුණා මේ ව්‍යාපාදේ නැති කර ගැනීමට වෙනත් මන්නම් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ මෙත්තා චේතෝ විමුක්තිය මෙත්තා චේතෝ විමුක්තියෙන් භික්කවේ යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ චේව ව්‍යාපාදෝ න පජ්ජති උප්පන්නෝ ච ව්‍යාපාදෝ පහියති ඒ නිසා මෙත්තා චේතෝ විමුක්තිය යෝනිසෝ මනසිකාරයේ ලක් කරන යෝගාවචරයාට තමන්ගේ සිතේ ඇතිවෙච්ච ඒ ව්‍යාපාදයෙන් නැති කර ගන්නට පුළුවන් වෙනවා. සා විශේෂයෙන්ම මෙතන සඳහන් වෙන්නේ පින්නතුනි තරහව. තරහවට ප්‍රතිවිරුද්ධයි මෛත්‍රිය. ඒ නිසා අපි ආරක්ෂක භාවනාවක් හැටියට චතුරාර්යක්ෂාවේ සඳහන් වෙදි විදියට මෛත්‍රී භාවනාව යම් යම් වෙලාවට ටිකක් වඩලා අපි තිබා ගන්න ඕනේ. මෛත්‍රී භාවනාව භාවනා පරයන්කේ ඉන්නේදී වඩන්න පුළුවන්කමක් නැහැ එකවරට. ඒ නිසා කල්ැතුව උදෑසන අවදි වුණාම මේ මෛත්‍රී භාවනාව ස්වල්ප වේලාවක් කිරීමෙන් තමන්ගේ සිතට යම්කිසි පුහුණුවක් ලබා දීලා තබා ගත්තොත් පින්නතුනි අවශ්‍ය වෙලාවට මේක ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒ නිසා ව්‍යාපාදයක් ඇති වූ සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන්ම අපි නීවරණේ නීවරණයක් හැටියට සලකමින් නීවරණයේ භාවනා අරමුණක් හැටියටගෙන යෝනිසෝ මනසිකාරය කිරීමෙන් නීවරණ ප්‍රහාණය කරන්නට අපි උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරන අවස්ථාවේ පින්නතුනි අපිට අපහසු වෙනවා නම් ඒ ආකාරයට මනසිකාරය කරලා මේ ව්‍යාපාදය නැති කරගන්නට අපි විසින් කළ යුත්තේ ඊට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී භාවනාවට පෙළඹෙන්න ඕන. ඒ නිසා මෛත්‍රී භාවනාව පිළිබඳව මේ පින්නතුන් හොඳින් අසා තියෙන බැවින් ලොකු විස්තරයක් අවශ්‍ය වුණේ නැතත් පින්නතුනි මෛත්‍රී භාවනාව කිරීමේදී තමන් මෛත්‍රියෙන් තෙමිලා තමන්ව ඊට උදාහරණයක් වශයෙන් අරගෙන ඒ මෛත්‍රිය අනිත් පුද්ගලයන් වෙත පැතිරිය යුතුයි කියන කාරණේ මන පොතේ සඳහන් වෙනවා. ඒ නිසා අපි මෛත්‍රිය පතුරවන්න ඕන ඉස්සල්ලාම ප්‍රථමයෙන්ම තමන්ට තමන්ට මෛත්‍රී පැතිරවීමෙන් මාමෙන්ම මාගේ හිත සත්වයාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෛර නැත්තෙක් වෙත්වා ආදී වශයෙන් අපි මේ මෛත්‍රිය වඩලා පුහුණුවක් ඇති කර ගන්න ඕනේ. මේ මෛත්‍රියත් වින්නතුණී ආනාපාන සති භාවනාවේ යෙදෙන යෝගාවචරයේන්ට බොහෝ විට සිතුවිලි වලින් සිත පෙළෙන විට සිත බැහැර යන විට ඒ වගේම සිතේ අප්‍රසන්නතා ඇති වෙන විට ඒවා යටපත් කර ගැනීමට මෛත්‍රී භාවනාව උපකාර වෙන බැවින් తాවකාලිකව ප්‍රධාන කර්මාස්ථානය නවත්වලා ස්වල්ප වේලාවක් මෛත්‍රියේ යෙදෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ මෛත්‍රියේ යෙදෙන අවස්ථාව වෙනකොට සමහර යෝගීන්ට බොහෝ විට බොහෝ යෝගීන්ට ආනාපාන සති භාවනාව බොහොම ප්‍රකටව નિરાයාසයෙන් මතුවෙනවා. එහෙම මතු වුණොත් පින්නතුනි අර මෛත්‍රිය චේතෝ විමුක්තිය අපි తాවකාලිකව පසකින් තබලා ඒ ආනාපාන සතියට අපි බහින්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෛත්‍රී චේතෝ විමුක්තිය ඥාන වශයෙන් අපි වඩලා ඒ තුලින් ඥානාංග මෙනෙහි කිරීමෙන් විපස්සනාවට බහින්ද කැමති කෙනෙක් ඉන්නවනම් ඒ අනුවත් එයාට පුළුවන් වෙනවා මෛත්‍රී භාවනා වේදෙන්න. අප්‍රමාණ්‍ය වශයෙන් සඳහන් වෙන්නේ මෛත්‍රිය. අප්‍රමාණ වශයෙන් අපි මෛත්‍රිය පතුරවන නිසා ප්‍රථම ද්විතීය තතිය වශයෙන් ධාන තුනකටපත් වෙන්න පුළුවන් මෛත්‍රියෙන්. මෛත්‍රියේ චේතෝ විමුක්තිය තියෙන තනත්තාට පින්නතුනේ 11 ආකාරයේ කානිසංශ තියෙනවා. විශේෂයෙන්ම හානි කිරීමට කෙනෙකුට බෑ ඒ වගේම තුවටං චිත්තං සමාධියති මොකවන්න ඕවිප්පසීතති කියන කාරණා දෙක ප්‍රධානයි ෂණිකවම ඔහුගේ සිත සමාධි වෙනවා චේතෝ විමුක්තිය තියෙනවා නම් මෛත්‍රී චේතෝ විමුක්තිය ඒ නිසා තුවටං චිත්තං සමාධියති මෛත්‍රියෙන් සිත තෙමෙනකොට පින්නතුනි සමාධිය එකපාරටම මතුවෙනවා නිසා තමන් කරන භාවනාවේ පසුබෑමක් ඇති විට මෛත්‍රී භාවනාව යොදා ගැනීම ඊටම වැදගත් කියන කාරණයයි මෙතෙන්දි සඳහන් වෙන්නේ. ඒ නිසා ව්‍යාපාදයේ නැසීමට වාගේම තමන්ගේ සමාධිය පෙරටු කොට ගැනීමටත් මෛත්‍රී භාවනාව ඊටාම වැදගත් කියන කාරණය සිතර ගත යුතුයි. නාම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා තීන අනුප්පන්නං වා තීන මිද්දං උපජ්ජති උප්පන්නං වා තීන මිද්දං බියෝ භාවය වේපුල්ලාය සංවත්තති. ඊළඟ කාරණේ යතයි ධම් භික්කවේ අරති රන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතෝ ලීනත්තං දීන චිත්තස්ස අනුප්පන්නං චේවන් තීන මිද්දං uppajjati uppannaං ච තීන මිද්දං බියෝ භාවේ පුලය සංවත මෙන්න මෙතන පින්නතුනි වැදගත් වෙනවා තීන මිද්දේ බොහෝ කෙනෙකුට බාධක කරන ධර්මයක් ඇටියට සඳහන් වෙන්නේ තීන මිද්දය තීන මිද්දේ නිසා තමන්ගේ භාවනා ම දියුණු වෙනවා වෙනුවට පින්නතුනි ඒක ආපසු ගමන් කරන ස්වභාවයක් ඇති වෙනවා. ඊ타මත්ම භයානකම තත්වයක් ඇති කරන්න පින්නතුනි තීන මිද්දෙන් මොකද තීන මිද්දේ නිසායි අනිත් කරුණ වලටත් මග පෑදෙන්නේ අනිත් අවස්ථාවන් මතුවීමට හේතු වෙන්නේ තීන මිද්දේමයි කියන කාරණයක් සිතේ තියාගන්න. යතයි දම් බික්කවේ අරති. යම් මේ අරතිය ඒ වගේම තන්දි විජම්බිකා බත්ත සම්මතෝ චේතසු ලීනත්තා. පින්නතුනි මෙතන අරතියයි කියන්නේ අධිකුසල ධර්මයේ නොයල්ම. අධිකුසල ධර්මයේ නොයල්මට කියනවා අරති කියලා. අරති කියනකොට අධිකුසල ධර්මයේ නම් අධි සීල, අධි චිත්ත, අධි පඤ්ඤා කියන කරුණු තුනම ඇතුළත් වෙනවා අධිකුසල ධර්මයට. ඒ කියන්නේ යම්කිසි යෝගාවචරයේ සීලය හරියට පුරන්න කැමති නැත්නම් ඒ ලීන වෙනවනම් ඒ වගේම සමාධි වැඩිීමේ යොව් උකටලී වෙනවනම් පඤ්ඤා වැඩිීමේ උකටලී වෙනවනම් පින්නතුනි. ඒ තනත්තාට පුළුවන්කමක් නැහැ Tamanගේ භාවනාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා අපි දැනගන්න ඕනේ අරතිය කියන්නේ අධි කුසල ධර්මයන්ගේ නොයල්ම. ඒ වගේම අරතිය කියන්නේ විවේකයේ නොයල්ම. අපි භාවනාවට කැමති වගේම පින්නතුනි අපි හුදකලාවටත් කැමති වෙන්න ඕනේ. ඒ වගේම අපි කැමති වෙන්න ඕනි තුෂ්ණිම් භූත භාවයට. තුන්හි භූ ආර්ය තුන්හි භාවය කියන කාරණේ දැනගන්න ඕනි. අපි නිතරම දොඩමළු වෙනවා නම් ඒ වගේම නිතරම අපි ඝනසංගනිකාවේ යෙදෙනවා නම් පිරිසත් එක්කම හැසිරෙනවා නම් කතා බහ කරනවා නම් එයාව දකින්න අවශ්‍ය නම් ඒ වගේම පින්නතුනි විවේකයේ තනිව හුදකලාවෙන් අකමැති නම් මේකට කියනවා අර්ථිය කියලා. නම් අර්ථියෙන් වෙන්න වෙන්න ඕනේ. අදි සීලාදි චිත්තාදි පඤ්ඤා. අදි චිත්ත කියන කාරණේ මේ සියලු දෙනාම දන්නවා අදි චිත්ත කියන්නේ සමාධි. සමාධි වැඩිීමේ උත්සුක වෙන්න ඕනේ. සීලය හොඳින් පවත්වන්න ඕනේ අදි සීලය ඒ වගේම අදි චිත්තය සමාධි වඩන්න ඕනේ. ඒ මේ කාරණා දෙක මුල් වෙනකොට පින්නෝනේ අදි පඤ්ඤා කියන කාරණේ සම්පූර්ණ වෙනවා. ඒ නිසා මේ තීන මිද්දය ඊ타මත්ම හතුරු කාරණයක් හැටියට සඳහන් වෙනවා මේ ධර්මයේ අපි තීන විද්‍යාව නසන්ට මොන අරති තන්දි තන්දි කියන්නේ පින්නතුනේ අලස බව එතකොට අලස බවත් හොඳ නැහැ අපි ටිකක් උදාසීනයි ඒ නිසා අලස බවෙනොත් අපි මිදෙන්න ඕනේ කය ප්‍රබෝධමත් කරගන්න ඕනේ සිත ප්‍රබෝධමත් කරගන්න ඕනේ යම් කිසි කාර්යයක යෙදিলা වැඩක යෙදিলা එහෙම නැත්නම් සක්මන් කිරීම ආදීන් අපි සිත ඔසවා ගන්න ඕනේ, ගති ප්‍රබෝධය ඇති කර ගන්න ඕනේ. ඒ වගේම විජම්බිකා. විජම්බිකා කියන්නේ ඇඟ මැලි කැඩීම. බොහෝ දෙනෙක් ඉන්නවා ඇඟ මැලි කැඩීමක් තියෙනවා. ඒ නිසා පින්නතුනේ අර්ථي තන්නේ විජම්බිකා. අනික බත්ත සම්මදෝ. මේ බත්ත සම්මද කියන්නේ බත් මත. භෝජනයේ මත්තන් යුතාව දැනගන්න ඕනේ. ආහාර ගන්නකොට තමන් ප්‍රමාණය දැනගත යුතුමයි. ආහාර ගන්නකොට පින්නතුනේ අපි සතිපට්ඨානයට අනුව ආහාර ගන්නවා නම් සති සම්පජන්නේ ඇතුළු සම්පජන්න පබ්බේ සඳහන් විදිහේ විදියට සිහියෙන් නුවණින් ආහාර ගන්නවා නම් පින්නොතිනි බත් සම්මතේ සම්මදේ නැති වෙනවා. ඒ කියන්නේ බත් මත. අපි බත් මත කියලා ඇති වෙන්නේ ප්‍රමාණය ඉක්ම ආහාර ගැනීමෙන් බත් මතයක් ඇති වෙනවා. ඒ වගේම ආහාර අරගෙන අපි පැසකට වෙලා හිටියොත් බත් මතය ඇති වෙනවා. එනිසා බත් සම්මදේ නැති කරගන්න නම් අපි බත් දාණයෙන් පස්සේ ආහාර ගැනීමෙන් පස්සේ ස්වල්ප වේලාවක් ටිකක් සක්මන් කිරීම ආදී යෙදෙන්න ඕනේ. මේක ජීවක වෛද්‍යතුමා බුදුරජාන් වහන්සේට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ සංඝයා වහන්සේලාට උපදෙස් දෙන්න දාණයෙන් පස්සේ සක්මන් කරන්න කියලා. සක්මන් කරනකොට ආයස වැඩි වෙනවා. කාය ශක්තිය වැඩි වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා මේ සක්මන් කිරීමෙන් දුර ගමන් යන්න පුළුවන් කාය ශක්තියක් ඇති කරනවා. තීන මිද්දේ නැති කරනවා. ඒ නිසා පින්නතුනි අපි සක්මන් කිරීම ආදියෙන් මේ බත්ත සම්මදය නැති කරගන්න. චේතසෝ ලීනත්තං සිතේ හැකිලීම. ප්‍රබුද්ධවදමත්ව හිත තබා ගන්න ඕනේ. සිත හැකිලෙන්ට දෙන්න නරකයි. සිත හැකිලන අවස්ථාවට යම්කිසි ධර්මයක් අපි මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේව සිහි කරලා අපි ඒ වෙලාවට සිත නගා ගන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කරන්න ඕනේ. වෙනත් විදියකට කියනවා නම් අපිට තමන්ගේ සිත ප්‍රබෝධමත් වෙන යම් ආකාරයක් තියනවද ධාර්මිකව අන්නේ වැනි කටයුත්තක යෙදීමෙන් එවැනි දෙයක් කීමෙන් සජ්ජායනයක් කිරීමෙන් සිත ඔසවා ගැනීම අවශ්‍යම වෙනවා. ලීන චිත්තස්සතේ අනුප්පන්නං චේව තීන මිද්දං uppajjati uppannanca තීන මිද්දං බියෝ භාව වේපුලය සංවතේ. මේක කවුරුත් දන්නවා. එතකොට බුදුරයන් වහන්සේ උපදෙස් දෙනවා මේ තීන මිද්‍ය නැති කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. මොකද්ද මේකට තියෙන හේතුව? නෛවික්කවේ අඤ්ඤා ඒක ධම්මම්පි සමරුපස්සාමි යේන අනුප්පන්නෝවා තීන මිද්දන් නූපජ්ජති උප්පන්නම්වා තීන මිද්දන් පහියති. යතයි ධම් වික්කවේ ආරබ්බ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු ආරද්ධ විරියස භික්කවේ අනුප්පන්නෝ චේව තීන මිද්දන් නූපජ්ජති උප්පන්නංච තීන මිද්දන් පහියති. වාග්යතුන් වහන්සේ සඳහන් කරන ආරම්භ ධාතු. ඒ කියන්නේ ආරම්භ විරිය. නික්කම ධාතු. ඒ කියන්නේ පින්නතින කුසීතකම් වලින් මිදීලා මිදීමේ ඇති වෙන නෙක්කම්මය. නික්කම ධාතු. පරක්කම ධාතු. අපි භාවනා කරන්න අපි සිත නගා ගන්න අපි වීරිය කරන්න ඕනේ වීරිය ආරම්භ කරන්න ඕනේ මේ වීරිය ආරම්භ කරලා නිකම් ඉන්න හොඳ නෑ පින්නතුනේ අපි ටිකක් වීරිය කරනවා ආරම්භ කරනවා සක්මන් කරනවා ඉක්මනට නිදිමත වෙනකොට නැගිටලා යනවා ඒ නිසා ආරම්භ ධාතු තිබුණත් නික්කම ධාතු වලට යන්න ඕන නික්කම ධාතු වෙන්ට නම් අලස බවින් මිදෙන්න ඕන අලස බවින් මිදිනත් මදි පින්නතුනේ පරක්කම ධාතු තියෙන්න ඕනේ පරක්කම ධාතු කියන්නේ ආරම්භ කළා වීරිය අලස බව තුරන් කරගත්තා. තුරන් කරගත්තු අලසකම නැවත ඇති නොවීමට ඉදිරියට පවත්වාගෙන යාම පින්නනි පරක්කම ධාතු. ඒ නිසා ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නෝ චේව තීන මිද්දන් නූපජ්ජති. වීරිය ආරම්භ කරපු කෙනාට පරක්කම ධාතුවේ යෙදෙන කෙනාට තීන මිද්දේ නැවත ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ තීන මිද්දේ පිළිබඳව විශේෂයෙන්ම සලකන්ට ඕන ඊටාම බලවත්ම බාධකයේ තීන මිද්දේ බව අමතක කළ යුත්තක් අමතක නොකළ යුත්තක් වින්නතු. තීන මිද්දේ ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා විශේෂ කාරණයක් జాగරියාන යෝගයේ සම්බන්ධව. සුත්තා జాగරියෝං සෙය්‍යෝ නත්ති జాగරතෝ භයං තස්මා ආවේ జాగරියම් බජේත ආතාපි බික්කු නිපකෝ ඥානලාභී සංයෝජනං ජාති ජරාය චෙත්වායි දේව සම්බෝධි මනුත්තරම් පුසේති සුත්තා జాగරියන් සේයෝ නිදීමට වඩා නිදි වැරීම ශ්‍රේෂ්ඨයි නත්ති జాగෘතෝ බයං නිදි වරන්නාට බයක් නැහැ සංසාර බයක් නැහැ තස්මා වේ జాగරියම් බජේත එම නිසා එකතියෙන් මේ කාන්තයෙන්ම නිදිවැරීමේ යෙදෙව් ආතාපි බික්කො නිපකෝ ඥානලාභී කෙලෙස් තවන වැර ඇති ප්‍රඥාවන්ත ඥාන වලින් සමන්විත වූ මේ භික්ෂුව සංයෝජනං ජාති ජරාය චෙත්වා ජාති ජරා කියන සංයෝජනය සිඳ ඉදේව සම්බෝධි මනුත්තරම් පුසේති මේ ආත්ම භාවයේදීම උතුම් වූ රහත් බෝධියට පත් වෙනවා කියන එක බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ජාගණීයානි යෝගය වැඩිම පින්නතුනේ තීන මිද්දේ නැසීමට හේතු වෙන කාරණයක්. විශේෂයෙන් මතක තබාගත යුතුයි. පුන්නා දැරිවියට බුදුරයන් වහන්සේ සඳහන් කරනවා රාත්‍රී කාලයේ නිදිවරමින් සිටි පුන්නා දැරියව දැකලා භාග්‍යවතුන් වහන්සේ පසුදා උදෑසන කරුණා කරුණා සමාපත්තියෙන් සමවැදිලා බලද්දි දකිනවා මේ දැරියව මේ දැරියට සෝවාන් වීමේ හේතු සම්පත් ඇති බව දැකලා ඉදිරි මගට වඩිනවා මේ දැරියත් Tamanට ලැබිච්ච කුඩා රොටි කැබැල්ල උදෑසනම ගිහින් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන අවස්ථාවේ ආනවා මේ ළමයාගෙන් ආනවා පුන්නා මොනවද ඊයේ කල්පනා කළේ අනේ ස්වාමීනි මම නම් මේ දුප්පත් කෙල්ල මහන්සි වෙලා වැඩ කරලා දාඩිය දාන්සා නිදිමරුවා මේ සංඝයා වහන්සේලා මේ ආර්යයන් වහන්සේලා මේ රාත්‍රී කාලයේයි මේ පාරවල් වල නිදිමරන්නේ. ඒ වෙලාවෙත් බුදුරයන් වහන්සේ සඳහන් කළා මේ නිදිබැරීම ඊටාම ශ්‍රේෂ්ඨ බව. ඒ නිසා ඒ වෙලාවේ පුණා දෙරිය එස් බණපදයේ අහලා පින්නතුනි සෝවාන් වුණා ඇතෙන්දී. සදා ජාග්‍රමානානං අහෝරත්තානුසික්ඛිනං නිබ්බාණං අදිමුත්තානං අත්තං ගච්ඡanti ආසවා කියලා බුදුරජාණන් වහන්සේ ගාථාව සඳහන් කළේ. සදා ජාග්‍රමානානං සම කල්ලි නිදිමරමින් සිටිනවා නම් අහෝ රත්තානු සික්කිනන් දිවා රාත්‍රී හැම හික්මෙනවා නම් නිබ්බාණං අදිමුත්තානං නිවන දෙසට හැරුණු සිතකින් පසු වෙනවා නම් අත්තං ගච්ඡanti ආසවා මේ ආශ්‍රයන් ෂේ කරනවා ප්‍රහීණය කරලා තමන්ට ආර්ය මාර්ගයටපත් වෙන ආර්යයන් වහන්සේ කෙනෙක් වෙනවා කියන බුදුන් වහන්සේ දේශනා කළා. ඒ වනපදේ අහනවත් එක්ක මේ පුණා දැරිය සෝවාන් බවටපත් වුණා. ඒ නිසා පින්නතුනි නිදිවැරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් අපි නිදි වැරීම සුළු කොට සලකන්න හොඳ නෑ. භාවනා යෝගීන් නිදි වැරීමේ යෙදිය යුතුමයි. ඒ නිසා අපි ප්‍රථම භාගයේදී ඉඳ ගැනීම, සක්මන් කිරීම ආදීන් පින්නතුනේ අපි භාවනා යෝගී වෙන්න ඕනේ. දිවා කාලය ගත කරන්නේ මේ විදියටයි. ඒ වගේම පින්නතුනේ ප්‍රථම ප්‍රථම යාමේ රාත්‍රියේ රාත්‍රී 10 වෙනකල් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා සක්මන් කරමින් හිඳිමින් ඔබ කෙලිස් ප්‍රේණිය කරන්ට ඒ වගේම මධ්‍යම රාත්‍රියේදී පාදයක් උඩ පාදයක් ඇදගෙන නැගිටින වේලාව සංඥා කරගෙන නිදාගන්න කියනවා. පාදයක් උඩ පාදයක් අදිනවා කියන්නේ පින්නතුනේ අපි සිංහ සෙයියාවෙන් සතපෙනකොට දකුණෙලෙන් සතපෙනකොට පාදෙක දකුණු පාදයේ උඩ වම් පාදයේ හිටියාම අපිට අපහසුයි. ඒ නිසා ඒ පාදයේ ටිකක් උඩ තියෙන පාදයේ ටිකක් ඉහළට නමපුවාම පාදයෙන් පාදේ ඇදෙනවා. එහෙම නැත්නම් පැත්තකින් යන්තම් පාත් වෙන්න පාත් කරලා තබා ගන්නවා. මේ සෙයියාවෙන් පින්නතුනේ එළි වෙනකල් භාවනා යෝගී වෙන්න පුළුවන්. නිසා හොඳට නිින්ද යනවා. නිරෝගීව නිින්ද යනවා. ඒ වගේම හොඳින් අවදි වෙනවා. මෙන්න මේ විදිහට මේ අවස්ථාවේදී යම්කිසි යෝගියෙක් එතෙක් සක්මන් කරමින් වාඩි වෙමින් භාවනා යෝගීව සිටි යෝගාවචරයා රාත්‍රී කාලයේදී නිදිමත වෙනකොට මධ්‍යම රාත්‍රිය වෙනකොට මේ මැදියම් රැය වෙනකොට ඒ කියන්නේ රාත්‍රී 10 විතර වෙනකොට තමන්ගේ යම් ස්ථානයකට ගිහින් සිය සේවයෙන් සැතපෙනවා ඒ වගේම තමන් නැගිටින වේලාව අදිෂ්ඨාන කරගෙන නිදා ගැනීම නිසා નિરાයාසයෙන්ම වූ නියම වේලාවට අවදි වෙනවා ඒ නිසා පින්නතුනි ප්‍රථම යාමයේ අවදි වුණු තැන් පටන් නැවතත් ඔහු කරන්නේ ඉඳගෙන භාවනා කිරීම සක්මන් කිරීම. මෙන්න මේ විදිහටයි පින්නතුනි අපිට මේ සුත්තා జాగරියෝ සෙයෝ කියන කාරණේ අපි සඳහන් කරන්නේ. ඒ නිසා මේකත් ඊටාම වැදගත් කාරණයක් වෙනවා අපි කාටත් නිදි වැලීම තීන මිද්දේ නැති කර ගැනීමට පමණක් නෙවෙයි පින්නතුනි නිද්ද Tamanට ආර්ය මාර්ගයේ පහල කර ගැනීමටත් මේ නිදි වැරීම ප්‍රයෝජනවත් වෙන බව භාග්‍යවතුන් වහන්සේගේම වචන වලින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට කියනවා නයි භික්කවේ අඤ්ඤන් එක දම්බම් බියවුන සමනුපස්සාමියේපන අනුප්පන්නං වා උද්දච්ච කුක්කුච්ඡං uppajjati uppannං වා උද්දච්ච කුක්කුච්ඡං බියෝ භාවයි වේපුල්ලාය සංවත් එතකොට උද්දච්ච කුක්කුච්චය ඇති කරන තවත් වෙනත් ධර්මයක් මා නොදනිමි මේකට කියනවා පින්නතුනි යතයි දම්බික්ක වේ චේතෝ අවපසමෝ මෙන්න මෙතනයි වැදගත්ම කාරණේ තියෙන උද්දච්ච කුච්චය කියන කාරණේ මේ සියලු දෙනාම දන්නවා. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු බව. කුක්කුච්චය කියන්නේ අතීතයේ කරන්න බැරි වුණු යුතුයකම් මෙනෙහි කරමින් තැවීමත් කළ වැරදිව මෙනෙහි කරමින් තැවීමත් කියන කාරණා දෙක. මේ දෙකම උද්දච්ච කුක්කුච්චය අකුසල කර්මයක් ඒ සීකරන වාරයක් පාසා සිදුවෙන අකුසල වලින් තමා විසින් කරන ලද අකුසල කර්ම නැවත නැත මතු කිරීමක් ආයවා මෝරා යාමකට තුඩු දීමක් ඇති වෙන බව මතක තබා ගන්නට. ඒ නිසා කුක්කුච්චය සුළුකොට සලකන්න ඕන නෑ මහා පාප කර්මයක් හැටියට සැලකිය යුතුයි. යම් කළ වැරැද්දක් නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ පින්නතුනේ ඒට ප්‍රාණය දෙනවා. ඒ අකුසලයේ මේරීමට අපි උදව්වක් දෙන්නේ. එනිසා බුදුරයන් වහන්සේ මතක් කරනවා යෝගාවචරීන්ට පමණක් නෙවෙයි සියලුම මේ සද්ධාවන්ත පින්නතුන්ට කුක්කුච්චේ දුරලන්ට ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ ඒ වගේම කුක්කුච්චයට හේතු වෙනවා උද්දච්චයට හේතු වෙනවා කුක්කුච්චය උද්දච්චය කියන්නේ පින්නතුනි සිතේ විසිරීම ඒ නිසා මේකට හේතුව තමයි කියන්නේ uppannam va uddatte kukkuccam jataidam bhikkave cetaso aupasam සිතේ සංසිඳීමක් නැති තැනැත්තාට පින්නතුනි උද්දච්ච කුක්කුච්චය ඇති වෙනවා. ඒ නිසා ඖපසම්පත් ඖපසන්තස්ස චිත්තස්ස භික්කවේ අනුප්පන්නං චේව උද්දච්ච කුක්කුච්චං උප්පජ්ජති උප්පන්නං ච උද්දච්ච කුක්කුච්චං බියෝ භාවවේ පුල්ලය සංවත. ඒ නිසා සිත සාන්ත නැති සිත සංසිඳුණු නැති තැනැත්තාට නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චය පහළ වෙනවා. ඒ නිසා පින්නතුනි අපි මොන යම් ආකාරයකට හෝ සිත සාන්ත කර ගන්න ඕනේ සංසිඳව ගන්න ඕනේ මතක තියා ගන්න ඕනේ සිත සංසිඳව ගන්නට බැරි නම් අපිට උද්දච්ච කුක්කුච්චිය මතුවෙනවා ඒක නිසා සමත භාවනාවේ විශේෂාංගයක් තමයි සිත සාන්ත කිරීම සිත සාන්ත කිරීමෙන් මේ උද්දච්ච කුච්චිය නසා ගන්නටත් ඒ වගේම සමාධිමත් වීමෙන් සියලුම මේ නීවරණයන් ප්‍රහාණය කරන්නටත් හැකියාව ලැබෙන බව අපි මේදී සඳහන් කරනවා එතකොට බුදුරජාන් වහන්සේගේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමරුපස්සාම යේපා. යේන අනුප්පන්නං වා උද්දච්ච කුච්චං නූපජ්ජති. උද්දච්ච කුච්චං යතයි දං පහීයති. යතයි දං චේතසෝ වූපසම. චේතසෝ වූපසම කියන්නේ සිතේ සාන්ත බවමයි. සංසිඳීමමයි. එනිසා සිතේ සංසිඳීම ඇති වෙන විදියට ආනාපාන සති අරමුණ අරගෙන අපි එහි ස්වභාවිකව සිදුවෙන ආනාපාන සති භාවනාවේ යෙදෙනවා නම් ඒ අනුගමනය කරනවා නම් ඒ පිළිබඳ ඇතිවීම නැතිවීම හෝ ආනාපාන සති භාවනාවට අනුබද්ධිතව ඇතිවෙනා වූ ශාරීරික සංවේදීතාවන් වලට හිත නොයවා ආස්වාස ප්‍රස්වාසයේ පමණ සංකල්ප වශයෙන් සල්කගෙන අපි හිත යොමු කරනවා නම් මේ චේතසෝ ූපසමෝ කියන කාරණේ අපි ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම පින්නතුනේ ඊළඟ කාරණේ තමයි නාම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නෝ විචිකිච්ඡාව උපජ්ජති. මේ විචිකිච්ඡාවට හේතු වෙන්නේ අයෝනිසි මනසිකාරය. අයෝනිසි මනසිකාරය කියනකොට පින්නතුනි නුනුවණින් බැලීම. මේ විචිකිච්ඡාවෙන් සඳහන් වෙන්නේ අපි බුද්ධාදී රතනත්‍රය ගැන අපි සැක කරනවා. අපේ ආචාර්යයන් වහන්සේලා ගැන සැක කරනවා. ධර්මයේ ගැන සැක කරනවා. තමන්ගේ කර්මස්ථානය ගැන සැක කරනවා. ඒ නිසා යම්කිසි සැකයක් ඇති වෙනවා නම් තමන්ගේ භාවනා මානසිකාරය තුළ පින්නතුනි දැනගන්න ඕනේ මේ මට ඇති උනේ විචිකිච්ඡාව. ඒ නිසා මේ විචිකිච්ඡාව නීවරණ ධර්මයක්. මා මේ නීවරණ ධර්මය හඳුනා ගන්න ඕනේ කියන හැඟීමෙන් නීවරණ ධර්මයේ මතු වූ නීවරණ ධර්මයේ පිළිගෙන ඒ දිහා බලාගෙන ඉන්න ඕනේ. මේ මගේ సంతාණයට නීවරණ ධර්මයක් ඇති උනේ මේ විචිකිච්ඡාව ඇති උනේ මම මේකට ඉඩ දිය යුතු නෑ. එයින් මා යටවිය යුතු නෑ කියන හැඟීම තුළින් පින්නතුනේ අපි යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕනේ මේ නීවරණයේ දිශා. විචිකිච්ඡාව දිස විචිකිච්ඡාව කියන්නේ සැකය ඒ නිසා පින්නතුනි නාම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාව අනුප්පන්නම් වා විචිකිච්ඡා නූපාජ්ජති ඒ කියන්නේ බුදුරයන් වහන්සේ කියනවා විචිකිච්ඡාව උපන්නේ නැති විදියට තියෙන්න එකම ධර්මයේ මන් දන්නේ යෝනිසෝ මනසිකාරය ඒ නිසා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙක පින්නතුනේ ඊටාම වැදගත් වෙනවා විචිකිච්ඡාව නසන්ට. මේ විචිකිච්ඡාව පිළිබඳ කතා කරද්දී අපේ සම්පූර්ණම භාවනාව ඇනහිටලා ඒක කඩාකප්පල් වෙලා අපි අතරමං වෙච්ච අවස්ථාවක් මේක. සමහර යෝගීන් තමන් ඉන්න ස්ථානයෙන් පිට වෙලා යනවා. අපිද අහලා තියෙනවා සමහර අය ඉන්නවා යෝගාවචරයෙන් තමන්ගේ ගෙදරිනුත් පිට වෙලා යන්න හදන. මේක ආපු වෙලාවට පින්නතුණි විචිකිච්ඡාවක් පහළ වෙලා තියෙනවා. මගේ సంతානයේ මේ විචිකිච්ඡාවක් තියෙන්නේ කියලා ඒ දෙසට හිත යොමාගෙන ඒක හඳුනා ගන්නවා නම් තරහවක් පෙන්වන්නේ නැත්තම් පින්නතුනි අපි ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව බලනවා නම් විචිකිච්ඡාව ප්‍රහීණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ නිවර්ණ ගැන සඳහන් කරනකොට නීවරණ 6 භාවනාවට බාධිකයක් වගේම නීවරණ 6 ධර්ම අවබෝධයට උපකාරයක් බවක් දැනගන්න ඕනේ. මේ නීවරණ ගැන කතා කරද්දී මේ විචිකිච්ඡාව ආදී ඇතිවෙන්නත් මේ කාමච්ඡන්දය ඇතිවෙන්නත් මේ ව්‍යාපාදයේ ඇතිවෙන්නත් පින්නතුනේ විශාල හේතුවක් තියෙනවා. මේ හේතුව ගැන බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා වෙනත් සූත්‍රයක. ඒ ඒ සූත්‍රයේ කියන හැටියට පින්නතුනේ අසුතවත අසුතව අසුතවතෝ භික්කවේ පුතුජනස්ස උපජ්ජති සුඛං සෝනෝ ඉතිපටි සංචික්කති මේ අසුතවත් කියන්නේ යමක් දැන අසා දැනගෙන නැති ඒ කියන්නේ බෞද්ධකමක් නැති ධර්මයක් ගැන නොදන්න මේ පෘථග්ජන පුද්ගලයාට සුඛ වේදනාවක් ඇති වෙනවා සුඛයක් ඇති වෙනවා මේ සුඛයක් ඇති වුණාම මෙයා නුවණින් මේක දිහා බලන්නේ නැහැ න ඉතිපටි සංචික්කති uppannam ko me idan sukam පංචකෝ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මන්ති යථා භූතං නප්පජානාති සුඛයක් ඇති වුණාම මේ අසුතවත් පු탁ජනයා මේ ඇතිවෙච්ච සුඛය යෝනිසෝ මානසිකාරයෙන් බලමින් මේ අනිච්චයි මේ දුකයි මේ වෙනස් වෙන ධර්මතාවයක් කියලා නුවණින් බලන්නේ නැහැ ඒ වගේම පින්නතුනි මේ අසුතවත් පු탁ජනයාට උපදිනා සුඛං වේදනා මේ සුඛ වේදනාවේදී පින්නතුනි මෙයා මේ ධර්මතාවයේ දෙස නොබලන නිසා මොහුට ඇති වෙන්නේ මේ පිළිබඳ ආසාව. ඒ වගේම අසුතවත් පු탁ජනයාට උප්පජ්ජති දුක්ඛං සෝනයිති පටිසංචික්කති uppannෝ කෝ මේ ඉදන් දුක්ඛං තංචකෝ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මන්ති යථා භූතං අප්පජානාති. එතකොට අසුතවත් පු탁ජනයාට දුකක් ඇති වුණා නම් මේ දුකත් මේ විපරිණාම ධර්මයක් මේක දුකක්මයි මේ දුක දුකක්මයි මේක අනිත්‍යයි මේක වෙනස් වෙන දෙයක් කියලා ඔහු නුවණින් බලන්නේ නැහැ. ඒ දෙකම කරන්නේ නැහැ සුඛයක් හමුුණත් ඔහු බලන්නේ නැහැ මේක වෙනස් වෙන දෙයක් කියලා. දුකක් ලැබුණත් ඔහු බලන්නේ නැහැ මේක වෙනස් වෙනවා කියලා. ඒ නිසා ඔහුට සිදු වෙනවා පින්නතුනේ මේ අවස්ථාවේදී මෙන්න මේ සුඛයත් මේ දුකත් දෙකටම ඔහු යට වෙනවා ඒ නිසා තස්ස සුකම්පි චිත්තම් පරියාදාය තිත්තති දුක්ඛම්පි චිත්තම් පරියාදාය තිත්තති. ඔහුගේ සිත මේ දුකෙනුත් මැඩ ගන්නවා ඒ වගේම සුකේනුත් මැඩ ගන්නවා. මොකද ඔහු යෝනිසෝ මනසිකාරයෙන් බැලුවේ නෑ අනිත්‍ය දුක විපරිණාම ධර්මතාවයක් මේ මට ඇති වෙන සුඛය ඒ වගේම මට ඇති වෙන මේ දුක මේක විපරිණාම ධර්මතාවයක් කියලා ඔහු නුවණින් බැලුවේ නෑ ඒ නිසා පින්නතුනි සුකංච අනුරුජ්ජති දුක්ඛේච පටිවිරුජ්ජති මෙන්න මේ කෙනා සෝ uppannam sukam anurujjati ඔහුට ඉපදුන මේ දුක හි ඇලෙනවා පින්නතුනේ නන්දනය කරනවා මේක හොඳයි කියලා ගන්නවා දුක්ඛේ පටිවිරුජ්ජති Tamanට ලැබිච්ච දුකේ පින්නතුනි ගැටෙනවා යෝ එවං අනුරුද්ධ විරෝධ සම්පන්නෝ න පරිමුච්ඡති ජාත්‍යා ජරාය මරණේ ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායසි මේ විදියට අනුරෝධ විරෝධ කියන ඇලීම් ගැටීම් දෙකෙන් යතුව පුද්ගලයා පින්නතුනි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ දුක් වලින් මිදෙන්නේ නැහැ න පරිමුච්ඡති දුක්ඛස්මාති දුකෙන් කවදාක්වත් ඔහු මිදෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි සුතවත් පුතග්ජනයා සුතවත් ආර්ය ශාවකයා මීට වඩා වෙනස් පුද්ගලෙක්. සුතවතෝ කෝ භික්කවේ අරිය ශාවකස්ස උපජ්ජති සුඛං සෝ इति පටිසංචික්කති. uppannam ko me idan sukam pancako aniccam dukkam viparinama dhammanti yatha bhutam pajana. ඒ වගේම පින්නතුනි සුතවතෝ සුතවතෝ කියන්නේ අපි ධන උගත් ධර්මයේ දන්න අසා ඇති සුතවත් මේ ආර්ය ශාවකයා කියන්නේ ආර්යත්වයේ පිළිබඳ ගැනීම පිණිස පෙළ ගැසෙන ශ්‍රාවකයා ආර්ය භාවයේ පිණිස කටයුතු කරන භාවනා යෝගීව හිටින සිල් රකින්න තැනැත්තා ආර්ය ශාවකේ. ඒ නිසා ආර්ය ශාවකයාට මේ විදිහේ දුක් සුඛයක් ඇති වුණා නම් පින්නතුනේ ඉතිපටි සංචික්කතිය ඔව් මෙන්න මේ විදිහට කල්පනා කරනවා. uppannanko මේ ඉදන් සුඛං මට මේ සුඛයක් ඉපදිලා තිබෙනවා සංචකෝ අනිච්චං දුක්ඛං විපරණාම ධම්මන්ති යතා භූතං පජානාති අන්න ඒක දුකක් ඒ වගේම මේක වෙනස් වෙන දෙයක් ඒ වගේම මේක අනිත්‍ය දෙයක් කියලා යතා භූතං පජානාති ඇතිසැටියෙන් දැනගන්නවා පින්නතුනි ඒ නිසා පින්නතුනි uppajjati දුක්ඛං සෝයිති පටිසංචික්කති uppannam komitan දුක්ඛන්ති සංචකෝ අනිච්චං දුක්ඛං විපන්නාම ධම්මන්ති යථා භූතං පජානා. ඔහුට දුකක් ඇති වුණත් පින්නතුනි ආර්ය ශ්‍රාවකයා කම්පා වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා ඒ දුක දැකලා ඒ දුක නිසා න පටි විරුජ්ජති විපරිණාමත් ඒ කියන්නේ තස්ස සුකම්පි චිත්තන්න පරිදාය තිට්ඨති දුක්ඛම්පි චිත්තන්න පරිදාය තිට්ඨති ඔහුට මේ සුඛේවත් මේ දුකවත් පින්නතුනේ ඔහුව මැඩගන්නේ නැහැ. සෝප්පන්නං සුඛං නානුරුජ්ජති දුක්ඛේන පටිවිරුජ්ජති. ඔහුට උපන් සුඛේ හේව ඇලෙන්නෙත් නැහැ. උපන් දුකේ ගැටෙන්නෙත් නැහැ පින්නතුනි. ඒ නිසා සෝ එවං අනුරෝධ විරෝධ විපහිනෝ පරිමුච්ඡති ජාත්‍ය ජරාය මරණේ සෝකේ පරිදේව දුක්ඛේ දෝමනස්සේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි ඒ නිසා පින්නතුනි සුතවත් පුතග්ජන සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ඉපදුනා වූ මේ සුකේත් මේ ඉපදුනා වූ මේ දුකෙත් පින්නතුනි ඇලෙන්නෙත් නැත් ගැටෙන්නෙත් නැ ඒ ආකාරයෙන් අවිරෝධ විරෝධ විප්පහීනෝ පරිමුච්ඡති ජාතියා ජරාය මරණේ ජාති ජරා මරණයන්ගෙන් ඔහු මිදෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙනවා උපායාසය කියන දැඩි වෙහෙසෙන් මිදෙනවා වූ සම්පූර්ණම සංසාර දුකෙන් මිදෙනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ දේශනා කළ වදාළේ. ඒ නිසා පින්නතුනි අපි මේ වෙලාවේ මේ දේශනා කරන්නට යෙදුණු මේ නීවරණය පිළිබඳ ධර්මතාවයන් අපි හොඳින් මෙනෙහි කරන්න ඕන. අපි නීවරණයන් පිළිබඳව කතා කරනකොට අපි මුලින්ම සඳහන් කළේ කාමච්ඡන්දය. කාම ඡන්දය පින්නතුනේ නෙක්ඛම්ම සංකල්පයට ප්‍රතිවිරුද්ධ දෙයක්. අපි මේ භාවනා යෝගී වෙන්නේ කුමක් සඳහාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම සඳහා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප සම්මා සංකප්ප සම්මා සංකප්පයේ සඳහන් වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ සංකල්පනා තුන එතකොට පින්නතුනි ව්‍යාපාදයේ මෙතන තියෙනවා තීන මිද්‍යක් හැටියට. ඒ වගේම කාමච්ඡන්දය මෙතන තියෙනවා නීවරණයක් හැටියට. එතකොට මේ නීවරණ දෙක නිසා කුමක්ද සිදුවෙන්නේ? හිංසා සිතුවිලිත් හිතේ පහළ ගන්නවා, පහළ වෙනවා පින්නතුනි. කාමච්ඡන්දය නිසා සමහර විට හිංසා සිතුවිලි පහළ වෙනවා, ව්‍යාපාදයට පාර කැපෙනවා. ඒ නිසා මේ කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් කියන මේ නීවරණ දෙක පින්නතුනි අපේ සම්මා සංකප්පයට පටහැනි. ඒ නිසා අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න තියෙන ප්‍රධාන බාධාවක් වෙනවා මෙන්න මේ කාරණේ. ඒ වගේම තීන මිද්දේ පින්නතුනේ අපිට අවිහිර කරනවා. තීන මිද්දේ අවිහිර කරනකොට හේතු වෙන්නේ අපිට සම්මා වායාම. මේ සම්මා වායාම කියන කාරණේ ඊටාම් වැදගත්. උත්සාහය යහපත් උත්සාහය. මේ උත්සාහයට බාධක කරනවා තීන මිද්දේ. එහෙමනම් අපිට සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු සම්මා වායාම වගේම සම්මා සති. මේ සතිය තියෙනවා නම් පින්නතුනි මේ උද්දච්ච කුක්කුච්චය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පින්නොන්ති විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ සතියෙන් ඉන්ට සම්මා සතිය වඩන්න ඕනේ. සම්මා සතිය නැත්තම් පින්නතුනි මේ සියලු දේම ගිලා බහිනවා කඩා වැටෙනවා. ඒ නිසා සම්මා සප්තිය අපි වඩනවා නම් සතියට සාපේක්ෂව කුමක්ද සිදුවෙන්නේ? වීරිය තියෙන්න ඕනේ සතියට සාපේක්ෂව වීරිය තියෙන්න ඕනේ විරියට සාපේක්ෂව පින්නතෙන් සමාධිය වැඩෙන්න ඕනේ. ඒ නිසා සද්ධාව මුල් කරගත්තා සම්මා දිට්ඨියක් අපිට තිබුණා සම්මා දිට්ඨිය නිසා තමයි පින්නතුනි අපි අද මෙතෙන්ට සම්මා දිට්ඨියෙන් අපි ආරම්භ කළා මෙලොව අපි පාර ගත්තා සුඛ දුක් අපි පිළිගන්නවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්නවා ඒ වගේම අපි නිර්වාණාත් තියෙන බව පිළිගන්නවා. ඒ වගේම පරලෝක මේ ලෝකේ තියෙන බව අපි පිළිගන්න නිසා අපිට සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨිය නිසා අපි මේ කාමනට පිළිපන්නා. ඒ වගේම පින්නතුනි සම්මා සංකප්පය. නෙක්ඛම්ම සංකප්පය තමයි අද මේ සිල් සමාදන් වෙලා මේ වගේ ආරණ්‍ය ගත වෙලායි මේ භාවනා යෝගී වෙන්නේ. කාම ලෝකයෙන් නැත් වෙලා කාම වස්තුන් බැහැර කරලා නයිස් ක්‍රමයේ ඉඳලා මේ මොහොතේ ඉන්නේ. ඒ නිසා නෙක්ඛම්ම සංකප්පයේදෙන මේ අවස්ථාවේ ඒ වගේම මෛත්‍රී චේතනාව ඒ වගේම අපි ගැඹුරු දහම් වලට මෙහි කරන්නේ අපි සීයෙන් ඉන්නේ අපි සමාධි වඩන්නේ ඒ නිසා අවස්ථාවක් නැහැ ව්‍යාපාදයට ඒ නිසා අවස්ථාවක් නැහැ හිංසා සිතුවිලිට එනා සම්මා සංකප්පයත් අපි වඩනවා මේ වෙලාවේ පින්නතුනි ඒ වගේම අපි අද අෂ්ටාංගික උපෝසත සීලයක් සමාදන් වෙලා තියෙන්නේ අෂ්ටාංගික උපෝසත සීලය සමාදන් වෙනකොට පින්නතුනි අපි පාණාතිපාතා පටිවිරතා කියන තැනම පින්නතුනි මෙත්තා චේතෝ විමුක්තිය තියෙනවා. ඒ නිසා මෙත්තා චේතෝ විමුක්තිය වැඩෙනවා මේ සීලය ආශ්‍රිත කරගෙන. ඒ වගේම අපේ තියෙනවා පින්නතුනි ඊළඟට දෙවෙනි කාරණේ හැටියට අපි අදින්නා දාණයෙන් වැළකීලා තියෙනවා. අපිට එතන කරුණාව තියෙනවා පින්නතුනි. කරුණාව නැත්තම් අනුන්ගේ දෙයක් අපි ගන්නවා. අනුන්ට රිදවන්නේ නැහැ. අපි ඒ නිසා කරුණාව තියෙනවා. අබ්‍රහ්මචර්යාව තියනවා පින්නතුනේ. ඒ නිසා අපි කාම ලෝකයෙන් එතනත් ඈත් වෙනවා. ඒ නිසා අපිට සංකප්පය වැඩෙනවා සම්මා සංකප්පයක් හැටියට. නෙක්ඛම්ම සංකප්පය වැඩෙනවා. ඊළඟට පින්නතුනේ අපේ දැන් මේ සීලය සම්පූර්ණ වෙනකොට සම්මා වාචා කියනකොට අපි බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ. මේ භාවනා යෝගී පිරිස හිස්වදන් දොඩමින් තෙපුල් කරමින් ඉන්නේ නැහැ. ඕපා දූප කියන්නේ නැහැ. ඇයි හොඳයි කතා කර කර කාලය නාස්ති කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි අපිට තියනවා පින්නතුනි අපේ හතරවෙනි කාරණේ හැටි සීලයේ සඳහන් වෙනවා. අව්‍යාපාදයක් නැහැ. ඒ වගේම අපේ සිතේ පිළිබඳ සම්මා වාචා කියනකොට පරුස වචන කීමකුත් නැහැ හිස් වචන කීමකුත් නැහැ ඒ නිසා පින්නතුනේ අපි සම්මා වාචා කියන කාරණයක් අපේ සම්පූර්ණ වෙනවා ඒ වගේම සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම නිසා මේ අවස්ථාවේදී මේ සියලු දෙනාම සම්මා කම්මන්තයේ කියන ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් ඉන්නවා. ඒ වගේම මේ සීලය රකින්නටත්, මේ වගේ tempattu භාවනා යෝගී වෙන්නටත්, මේ වගේ හුදකලා වෙන්නටත් වීරියක් ඕනේ, වෑයමක් ඕනේ නිසා සම්මා වායාමත් පින්නතුනි වඩමින් සිටින්නේ. මෙන්න මේ සම්මා වායාමත්, ඒ වගේම සීලයත් නිසා සම්මා කම්මන්ත සම්මා වාචා කියන කරුණුත් නිසා පින්නතුනි සමාධිය ඇති වෙනවා සම්මා සමාධියට සම්මා සතිය උපකාර වෙනවා මේ සියල්ලම ඔබ වඩන්නේ සම්මා සතිය පිහිටලයි සම්මා සතිය නිසා පින්නතුනි අපිට පුළුවන්කම වෙනවා සම්මා සමාධි සංඛ්‍යාතේ අර්පණා සමාධි එහෙම නැත්නම් උපචාර සමාධි ලබා ගැනීමට ඒ නිසා ඔබ සීල දනාම කල්පනා කරන්න ඕනේ මේ මොහොතේ අපි සම්මා සමාධි පරායනව පිරිසක් මේ යන්නේ සම්මා සමාධිය හරියට ඇති වුණොත් පින්නතුනි ෂණයකදී බොහෝ පින්නතුට මේ අවස්ථාවේදීම ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධයලා නිවන් පසක් කරන්නත් හැකියාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පමණක් මේ ඊට පසුභාගයේ පවා බොහෝ යෝගීන්ට යෝගාවචරයන්ට ගිහි පැවිදි මේ පින්නතුන්ට පින්නතුනේ හැකි වුණා මේ සක්මන් කිරීමකින් එහෙම නැත්නම් යම්කිසි කර්මස්ථානයකින් සමාධිය වඩා ගන්නා ෂණයකින්ම ධර්ම අවබෝධය කරන්නට. ඒ වගේම සමහර අයට පුළුවන් වුණා දහම් පදයක් අහනකොට ධර්ම අවබෝධ කරන්න බුදුරජාන් වහන්සේ වැඩ සිටින කාලයේදී. නමුත් අද පින්නතුනේ අපි සමාධිය පතමයි රඳා පවතින්නේ. යම් අවස්ථාවක සමාධියක් ඇති වුණා නම් ඒ මොහොතේම බොහෝ විට සිත යොමු කළා නම් යෝනිසෝ මනසිකාරයෙන් බැලුවා නම් පින්නතුනේ අපිට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා ආනන්ද මහා තෙරුන් වහන්සේදා මුළු ධර්මයේ දන්න තෙරුන් වහන්සේ නමක් මුළු රාත්‍රියේ කාලයේ පුරා විපස්සනාවේදී මින් උත්සාහ කළා කොතෙක් වීරිය වැඩුවත් උන්වහන්සේට පුළුවන්කම ලැබුණේ නැහැ. රහත් බෝධිය ලබා ගන්නට. නමුත් කායික පීඩාව නිසා පින්නතුනි පීඩාවෙන් පෙළෙනකොට කායේ සුඛය නැති නිසා පස්සද්ධිය නැති නිසා සමාධිය අහිමි වුණා. සමාධිය නැති නිසා කය සතපවා ගන්න ඇඳේ වැටෙනකොට ඇතිවෙච්ච සුඛය තුලින් නැති වුණා පස්සද්ධිය පස්සද්ධි සුඛ සුඛ තුලින් පුදු සමාධි සංඛ්‍යාතව උතුම් වූ අජරාමර අමා මහ නිවන් සාක්ෂාත් කරන්න උන්වහන්සේට ඇති වුණා හැකි වුණා ඒ නිසා මේ සියලු දෙනාට මේ සමාධි පරායනව නිබ්බානගා නිබ්බාන නින්නෝ නිබ්බාන පෝනෝ නිබ්බාන පරියෝසానෝ කියලා අපේ සිත නිවන්ටම නඹුරු කරගෙන ඒ දෙසට හැරිලා මේ කරන සමාධි වැඩිම තුලින් ඔබ සියලු දෙනාට මුතුම් වජරාමර අමා මහ නිවන් සබා ගැනීමට මේ පිං හේතු වේවා වාසනාව වේවා කියන මේ ධර්ම දේශනාව නවත්වනවා මොනවද මේ කියපු ධර්ම දේශනාව ගැන අසන්න ප්‍රශ්නේම තියෙනවා නම් උද්දච්ච කුක්කුච්ච ඔව් අරතිය අපි අදි කුසල ධර්මයේ නොඇලී අදි කුසල දහම් කියනකොට අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා අපි සමාධියක් වඩ아가න විපස්සනාවේ යෙදෙනවා නම් එතන තියෙන්නේ අදිපඤ්ඤා. එතනත් එතකොට අරතිය කියන්නේ ඒවැ නොයෙලීම. එතකොට අපි අරතියෙන් මිදිලා. ඒ වගේම අපි විවේකයට කැමති නැත්නම් අපි සමාධි වඩනවා සමාධි වඩන්න අපි සීලය රකින්න ඕනේ. සීලයට අපි ඒ තරම් උනන්දුවක් නැත්නම් සීලය කියනකොට සතර සංවර සීලයක් තියෙන්න ඕනේ මොකද ඉන්ද්‍රිය සංවර සීලය ඊටාම වැදගත්. ඉන්ද්‍රිය සංවර සීලය නැතුව අපි සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ පාතිමොක්ක සංවර සීලය කියන්නේ සංඝයා වහන්සේගේ සීලය. ඊළඟට සාමවේද දස සීලය සහ සීකියා 75. ඊළඟට දස සීලය, උපෝසත ගහට දස සීලය, ඊළඟට උපෝසත අටංග සීලය, මෙත්තා චේතෝ විමුක්ති නවාංග සීල මේ විදිය සීල් තියෙනවා. මේ සීල් වල සමාදන් වුණාට ඒවා ගැන තරම් උනන්දුවක් නැතුව ඉන්නවනම් එයාගේ සීලය සම්පදාවෙත් තරම් උසස් නෑ. අදි සීලයක් නෙවෙයි. ඒ නිසා අපි අදි සීලයේ ඉන්නත් ඕනේ. අදි චිත්තයට එන්න ඕනේ. අදි චිත්තය කියන්නේ සමාධිය. අදි චිත්තයේ උච්චම අවස්ථාව ඥාන සමාධිය. අදි චිත්තයේ උපරිම සමාධියක් හැටියට උපචාර සමාධියත් ගන්නවා. එතකොට අපි ඒව ඇලිලා ඉන්නවා. නෑලීම තමයි එතන අරතිය. ඊළඟට විවේකය. දැන් අපි හිතුවොත් මේ වෙලාවේ දැන් අපිට ඇති මං යන්න ඕන. ගෙදර යන්න ඕන. එතකොට විවේකයට කැමති නෑ. හුදකලාවට කැමති නෑ. අනේ ඒක තමයි එතන අරතිය. ඊළඟ කාරණේ උද්දච්ච කුක්කුච්චේ උද්දච්ච කියන්නේ හිසේ විතිරුණුකම. හිත Tamanට අවශ්‍ය අරමුණට ගන්න බැරි නම් දෛනික කටයුතු කළ යෙදෙන කෙනෙකුට ඒක හරියට කරගන්න හිත එකලස් නැත්තම් එතන උද්දච්චය තියෙනවා. එතකොට කුක්කුච්චය කියලා කියන්නේ හිත විපිලිසර වෙනවා. කුකුස් කරනවා කියලා කියන්නේ අපි හැමතිස්සෙම පසුතැවෙනවා. කුක්කුච්චේ ඒ කුකුච්චය නිසා අපි හිත නිතරම අනේ මේ දේ කරන්න බැරි වුණානේ මේක මෙයාට දෙන්න බැරි වුණානේ කියලා පසුතැවෙන නොකල හොඳ හිතලා. ඒ වගේම කරපු වැරදි හිතලා Taman දුක් වෙනවා. ඒකට කියනවා විපිලිසර වෙනවා කියලා. ඒක තමයි කුකුච්චි. කාලේ පහයි තියෙන කද්ද තියෙන්නේ? නැත්තම් ඊට ඉස්සෙල්ලා අපි නවත්තනවද? හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය නම් ස්වාමීන් වහන්සේ කරපු මේ ධර්මදේශනාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ ඒ ප්‍රථම ධානයේ ඉඳලා ඒ ද්විතීයික ධානයට යන්න යනකොට කළ යුතු වැඩ වැඩ කටයුතු මොනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ප්‍රථම ධානයේටපත් තුන කෙනා ဒုတိ ය ධානයට යන හැටි. එහෙම ස්වාමීන් වහන්සේ. ප්‍රථම ධානයටපත් වුණා කියලා දැනගන්නේ තමන් භාවනා යෝගීව ඉන්නකොට යම් වෙලාවක් සිත අතීත අනාගත ශ්වාසයෙන් නොගිහින් තමන් එකම අරමුණක ඉන්නවා. ඒ වෙලාවට ආනාපාන සතියක් නැහැ. ඒක සංසිඳිලා වань. ඒ වගේම තමන්ගේ ඇස මේ ඉන්ද්‍රියයන් ඇඟටත් ඒ වගේම ශබ්දත් විශේෂයෙන් නැහැින තරමට මේ යටපත් වෙලා. බොහෝ විට නැතුව. ඒ වගේම තමන්ට මහ පොළවේද ඉන්නේ කොහෙද ඉන්නේ කියන තත්වයක් Taman දන්න. කයේ දැනීමක් නැති තත්වයක්. ඒ වගේම ඊටාම ප්‍රභාස්වර ආලෝකයක් තුල Taman මේ විදිහට පැය එකමාරක් විතර තත්වයක වුණොත් තමයි ප්‍රථම ධානය ස්ථිර වුණා කියලා දැනගන්න. ඒ කියන්නේ අපි ධානයකට සමාදිනවා. පළවෙනි වතාවට අරමුණේ විනාඩි 10ක් වුණා. සාමාන්‍ය එළියක් තියෙනවා. ඒ එළියෙන් තමන් වහගෙන ඉන්නවා. ඒකට දන්නවා මේ වෙනසක් වෙලා ඉන්නේ. ඒකට කොටු වෙලා. නමුත් ඒකෙදි සද්දත් ඇහෙනවා ස්පර්ශත් වෙන හුඟක් අඩුයි. නමුත් ඊටත් වඩා වෙලාවක් එහෙම ඉන්නකොට අර එළිය තව තව පැහැදිලිව සුදු පාටින් බබලන. ඒ බබලන එළියෙන් තමයි තමන් වැහෙන්නේ. යම් වෙලාවක මේ සමාධියට බාධාවක් වුණා නම් මේ එළිය ඈතට යනවා. ඒතකොට තමන් ඒකෙන් මිදුණා. ආයෙත් ඒකට යනවා ටිකක් වෙලා එළිය දිහා හිත මේ ආනාපානෙට හිත දුබොත් ඒකට යනවා. එහෙම නැත්නම් එළිය දිහාම බැලුවත් යනවා සමහර වෙලාවට. බොහෝ විට අපි කරන්නේ ඒක ඈතට ගියොත් එහෙ නොබලා අපි ආනාපානෙට ආපහු මේ විදිහට ගිහින් හොඳටම සුදු එළිය තුල බෑ එකමාරක් විතර ඉන්නකොට ඒක ටික ටික රන්වන් පැහැයටපත් වෙන. අන්නේ එළිය තමයි ධානයේක හොඳම தත්ත්වය. ඒ වෙලාවටපත් වුණා කියලා ධානයක් ස්ථිර නැහැ. ඒ වගේ தත්ත්වයක පැය එකමාරක් විතර එකවර ඉන්න බෑ විනාඩි ගානකින් නැතුව යනවා. ආයත ආසනයකදී ඊට වැඩි වෙනවා තව ආසනයකදී තව වැඩි වෙනවා ඉබේ තමයි මිදෙන්නේ කොහොම ගිහින් පැයකමාරක් විතර එකම ආසනයක් තුල අරරන් මම් පැහැති එළිය තුල ඉන්න පුළුවන් වෙලා ඒකේ මිදිච්ච වෙලාවට ඒ එළිය තමන් ඉස්සරහා ගිහින් මෙන්න මේ වගේ හිටියොත් රවුමක් හැටියට ඒක තමයි පටිභාග නිමිති. ඔය පිළිම වහන්සේලාගේ හිස පිටිපස්සේ තියෙන්නේ ওই සමාධි ආලෝකය තමයි පෙන්වන්නේ. ප්‍රතිභාග නිමිති. මගේ මතේ. නැත්තම් වෙන දෙයක් නෑ එහෙම. එතකොට ඒක නැවත Tamanට සමාධියක් ඕනේ නම් මේක දිහා බලලා ඒක මැද්දට හිත යොමු කරලා අදිෂ්ඨාන කළොත් තමයි නැවත මේකේ. අන්න එහෙම Tamanට පැය එකහමාරක් විතරේ රන්වම් පැහැටි එළියටපත් වෙලා ඉඳලා ඒකෙන් මිදුනට පස්සේ ඒ මොහොතේම එතන ඉඳගෙනම අදිෂ්ඨාන කරන්න ඕනේ ඇස් අරින්න නැතුව මා මේ සමාධියට නැවත විනාඩියකට සමවදින් වා කියලා. කියලා අර පටිභාග නිමිත්ත දිහා බලන. එතකොට ටිකකින් ඒ පටිභාග නිමිත්ත එකපාරට ටික ටික විසිරිලා තමන් වහගන්නවා ඇවිල්ලා ඇදගන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම ඒක ඒ ආලෝකයෙන් වැහෙනවා. දැන් ධානයේ තුල එහෙම මිනිත්තුවක් විතර යනකොට දැන් පළවෙනි වතාවට මේ කරන්නේ. නැවත ආපහු යනවා ඒක ඈත් වෙනවා තමයි මෙහාට එනවා. මොකද මිනිත්තුවක් අදිෂ්ඨාන කරපු නිසා. මිනිත්තුවක් අදිෂ්ඨාන නොකර ය ගියා නම් ඒක යාට ඕන වෙලාවක් තිබිලා තමයි මෑත් වෙන්නේ. දැන් අපි වශීතාවයේ කරගන්න ඕනේ ඊගාවෙකට යන්න. දැන් නැවතත් අදිෂ්ඨාන කරනවා මිනිත්තුවක් සමවදින්වා. එතකොට යනවා ඒක. කොහොම 25ක් කරලා විනාඩි දෙකක් තුනක් පහක් 10ක් වශයෙන් දීර්ඝ කරනවා. පස්සේ එතනින් අමාරුනේ නැගිටිනවනේ. නැගිටලා දෙවෙනි වතාවට අපි එතනට ගියාම අපි අදිෂ්ඨාන කරනවා කෙලින්ම විනාඩි 5ක් සිටින් වා කියලා. මොකද හේතුව? නොකර අදිෂ්ඨාන නොකර අපි දැන් යන්න බෑ වචී කරලා නිසා. ඒතකොට අදිෂ්ඨාන කරපුවාම ආනාපානෙට හිත දාපු ගමන් මේක මතුවෙනවා. මේක මතුවෙච්ච ගමන් අපි ඒකට හිත යොමු කරලා අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරපුවාම ඒක ඇතුළට යනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා විසිරලා වහ ගන්නා ලෝකයක් වෙනවා. ඒක තමයි රූප ලෝකය. දැන් ඒ රූප தත්ත්වයට රූපාවචර தත්ත්වේ දැන් ඉන්නවා. ඉතින් මේ විදිහට තමන් ප්‍රගුණ කරන්න ඕනේ පැයක්ද දෙකක්ද ඉන්න පුළුවන් වෙලාව. ටික ටික කාලය වැඩි කරනවා. එහෙම තමන්ට දැන් ඇති කියලා හිතෙනකොට තමයි අපි දෙවෙනි ධානයට අදිෂ්ඨාන කරන්නේ. ඒක ඉස්සෙල්ලා අපිට තියෙන වැඩක් කරන්න. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ඥානංග අපි දැක්කද ඒ නිසා අපිට ඊටාත්ම හොඳ දේ තමයි ඥානයකටපත් වෙලා සෑහෙන වෙලාවක් ඉඳලා නැගිට්ටාම දැන් මට මේ ප්‍රථම ඥානයේ ඇති හොඳට කාලයක් වුණා කියලා සනිටුවාම වුණාම ඒකෙන් නැගී හිටියට පස්සේ ඉබේට පළවෙනි වතාවට කියනවා හදවත දිහා බලන්න කියලා හිතේ හිතෙන් හදවත දිහා බලලා ධානාංග ප්‍රකට වේවා කියලා අදිෂ්ඨාන කරන්න කියලා. එතකොට මේ මේ වගේම ආලෝකයක් තමන්ගේ හදවත තුලින් තමන්ට පෙනිලා ඒක තුල අර ධානාංග ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට විනා තප්පර ගණනක් දැකලා ඇති වුණාට පස්සේ තමයි මෙතන ඉඳලා තමයි අපි අර විනාඩියේ ඉඳලා අදිෂ්ඨාන කරන්නේ. දැන් අපි පැයක් ඉන්න පුළුවන් නැත්නම් දෙකක් ඉන්න පුළුවන් කියලා තේරුණාට පස්සේ දැන් අපි දෙවෙනි එකට යන්න ඕනේ නම් අපි හිතනවා මෙහෙම මේ ප්‍රථම ධානයේ නීවරණෝට ඊටාම ළඟයි. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියනේම නීවරණෝට ළඟ. ඒ විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකග්ගතාවේ විතරක් තිබෙන දෙවෙනි ධානයේ මට ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා අර ප්‍රතිභාග නිමිත්ත දිහා බලනවා. ඒ වෙලාවේ අපි වෙලාවක් නියම කරන්නේ නැහැ. මොකද අපිට ලැබිලා නැහැනේ. එතකොට ටිකක් වෙලා ගිහින් ආයිත් එක වෙලාවටම යන්නේ නැහැ. සෑහෙන වෙලාවක් ගත වෙලා කුයි වෙලාවකට යන. ඒ ගිහාම අර මුලදි වගේ දිග වෙලාවක් ඉන්නේ නැහැ. පළවෙනි එකනේ දෙවෙනි එකනේ. ඒකෙත් කිටි වෙලාවල් ඉඳින් ඉඳ එළියට එනවා. එතකොට ආය අදිස්ථාන කරනවා. ඉතින් ඔහම ගිහිල් මේ ආයිත් උත්සාහ කරනවා. ඒකත් අර මුලේක විදිහට ප්‍රගුණ කරලා වශී කරන්න ඕනේ. කොහොම හතරම කරන්න ඕනේ. ඔකේ රහස පළවෙනි ධානයක් ලැබිච්ච පුද්ගලයා ඒක වශී නොකර දෙවෙනි ධානයට අදිෂ්ඨාන කරලා ගියොත් පළවෙනි එකත් වැටෙනවා දෙවෙනි එකත් වැටෙනවා ආයෙත් බෑ. අවුරුදු ගානකට ඉන්න බෑ. ඒ නිසා වශීතාවය කියන්නේ මොකක්ද කියලා යෝගාවචරයෙන් කල්ැතුව නොදැන හිටියොත් ධාන නිකාන්තිය කියන ආසාවටපත් වෙලා ධානයෙන් පිරියෙනවා. මේ නිසයි කියන්නේ ධානයකටපත් වුණාම හරියට ධානය කියන්නේ මොකද්ද? දැන් මේකෙන් නැගිටින්න හොඳ කොහොමද? වශී කළ යුත්තේ කොහොමද කියන එක දැනගන්න. ඒක තියෙනවා විසුද්ධි මාර්ගයේ තියෙනවා පංච වශිතා කියලා. අංගුත්තර නිකායේ සූත්‍රයක තියෙනවා අංග හයක් කියලා. චෛ භික්කවේ අංගේ සමන්නාගතෝ භික්ඛු කියලා. ඒ කියන්නේ ධානයට සමවැදීමේ දක්ෂකම, නැගිටීමේ දක්ෂකම, ධානයේ යම් කාලයක් ඉඳීමේ දක්ෂකම අදිෂ්ඨාන පූර්වකව ඒ වගේම සම්පහන්සනය කිරීම කියන්නේ සංසිඳීමේ ගුණය වැඩි කර ගැනීමේ දක්ෂකම ඊළඟට ඒ ඒ අරමුණේ සමාධීමේ දක්ෂකම වගේම හිතූ හිතූ දහණයන්ට හිතූ හිතූ වෙලාවේ සමවැදීමේ දක්ෂම කියන අභිනීහාරය. ඒ 6. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ පංචවසිතා. මුක්තාන වසී, අදිත්‍යාන වසී, සමාපජ්ජන වසී, ආවජ්ජන වසී, පච්චවේක්කන වසී කියලා පහයි. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් තව එකක් තමයි දැන් අපි සමාධි වඩනකොට අපි නිවන අරමුණු කරගෙනයි සමාධි වඩන්නේ. අපි නිවන් දකින්නේ සමාධි වඩන්නේ. එහෙම නැතුව අබුද්ධෝත්පාද කාලේ නිවනක් නොදැක සමාධි වඩපු අය තමයි ওই රූප අරුප ලෝකවල ගිහින් උපදින්නේ. දැන් අපි කරන්නේ සමාධි වඩන්නේ කුමක් සඳහා නිවන සඳහා. ඒ නිසා ඒක කොතන ගියත් කොයි ආත්මෙට ගියත් කවදාහොර අපිට නිවනටමයි උපකාර වෙන්නේ. සමාධි වඩන යෝගාවචරයෝ පුළුවන් තරම් නිස්සබ්ද වෙන්න ඕක ගන්නක. ගත්තට පස්සේ යුද්ධ බටයෙක් වගේ ඉන්නත් පුළුවන්. මොකද එයා වශී කරගෙන තියෙන්නේ. එහෙම නැත්තම් අමාරුයි. ඒ නිසා හැමතිස්සෙම සිහියෙන් ඉන්න ඕනේ, කරන්න ඕනේ කටයුතු. කතා කිරීම සෑහෙන දුරට අඩු කරන්න. කතා කරනවා නම් වචනයක් වචනයක් පාසා සිහියෙන් කතා කරන්න. වේගෙන් සමාධිය වැඩෙනවා. තමන්ගේ හඬ තමන්ට ඇහෙන්න ඕනේ. තමන් කරන වචනේ තමන්ට තේරෙන්න ඕනේ. ඒක උච්චාරණය දැනෙන්න ඕනේ. එහෙම කතා කරනවා නම් තමන්ට සමාධිය ලබා ගන්න පුළුවන්. කරන ක්‍රියා තුලත් ඒ වගේමයි. අපි නිදා ගන්න ගිහිල්ලා ඇඳේ වාඩි වෙනකොට අපි හිටගෙන උන්න මං ඉඳ ගන්න අතරේ හිත තියෙන්න ඕනේ. ඉඳගත්තු මං ඇලවෙන අතරේ හිත තියෙන්න ඕනේ ඇලවීම. ඇලවුණු මන් දිගෑරෙනකොට ඒ දිගෑරීමට හිත තියෙන්න ඕන. ඊට පස්සේ දිගෑරුණු ස්වභාවය ඉරියව්වේ හිතේම නවත්තන්න. ටිකක් වෙලා යනකොට පුරුදු ආනාපානයට හිතෙනවා. නිදීමේ බලාපොරොත්තුවක් නැතුව සිහියෙන් ඉඳීමේ බලාපොරොත්තුවෙන් තමයි ඇලවෙන්නේ. මෙන්න මේ විදිහට හදිස්සිය Tamanට කරන්න වැඩ තියෙනවා. හදිස්සිය කරන්න ඕන වෙලාවල් තියෙනවා. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි කොච්චර හදිස්සියෙන් කළත් ඒ හදිස්සි බව දැනගෙන කරනවා නම් ඒ හදිස්සිය තුලත් හිත තියෙනවා නම් සමාධිය වැඩෙනවා. අපි ඔය ඉස්සෙල්ලත් කිව්වද මන් ඈ සමත සමාධියෙන් විපස්සනාවට හැරෙන්න. දැන් සමත සමාධිය උච්චම තත්වෙනේ අර්පණා සමාධි. අර්මස අර්පණා සමාධියෙන් නැගී හිටලා අපි දැන් ඒක අපිට වචිතාවයක් තියෙන එකක් නා අපිට දැන් විපස්සනාවක් කරන්න ඕනේ නම් ඉස්සල්ලාම කරන්න ඕනේ සමතයෙන් Tamanට පුරුදු උසස්ම සමාධියට සමාදින්න. ධර්මයේ සඳහන් වෙන හැටියට යෝගාවචරයෙන්ගේ අත්දැකීම් වල හැටියට උසස්ම සමාධියක් තියෙන්නේ ඕදාත කසිනේ චතුත්ථ ධාන සමාධිය. ඒක ආනාපාන සමාධියට වඩා බොහොම උසස්. ආනාපාන සමාධිය උනත් තියෙනවා නම් හතරවෙනි ධානයේ යම් කිසි කෙනෙකුට එයාට ඕනේ නෑ 1 2 3 කියලා යන්න. හිතපු ගමන් අත්‍යතුත් ධානයට මම සමාවදින්මා විනාඩි 5ක් ඉඳින්නවා. එච්චරයි. එතකොට ඒකට යනවා. ආනාපානෙට දැන් මුකුත්ම නෑනේ. ඇස් දෙක පියාගත්තා. එතකොට ඒ යෝගාවචරයාට පුරුදු කෙනාට එයාගේ ඇස් දෙක පියාගත්තාම එළිය එනවා. එන්නේ නැත්නම් ආනාපානෙ දිහා බලන්න. බලපු ගමන් එනවා. ආවට පස්සේ අර වෙලාවක් අදිෂ්ඨාන කරලා සමහරෙන් විනාඩි 10ක් විතර අදිෂ්ඨාන කරලා එතකොට නැගී හිටින්නේ විනාඩි 10ක. නැගී හිටියට පස්සේ ඒ ඥාණය මතුවෙනකොට ඒ ආලෝකේ Tamanට හසුරවන්න පුළුවන්. Tamanව වහගෙන තිබිච්ච ආලෝකේ විහිදවන්න පුළුවන් ඕන තැනකට. ඇස් දෙක පියාගෙනම Tamanගේ ශරීරයට ඒක විහිදුවන. හරවන. එතකොට එතන ඉඳලා අපි මේ ශරීරයේ රූප දිහා බලන්න. රූප නොබලා නාමයට යන්න එපා කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා. හැබැයි ඥානලාභීන්ට ඕනේ නම් විපස්සනා කරන්න පුළුවන් ඥාන අංග මෙනෙහි කරලා. එතන ගන්නෙ සුඛ වේදනාව, ප්‍රීතිය ඒ දෙක. ප්‍රීති සුඛ තියෙනවා ධානයේ. ඒක අරගෙන යාට පුළුවන් විපස්සනා කරන්න. නමුත් බොහෝ විට කියන්නේ රූපස්කන්ධය බලන්න. රූපස්කන්ධය බලනකොට මේ ශරීරයේ මේ පරමාණු ස්වභාවය දකිනකල් මේක දිහා බලන්න එතකොට අපි ඒක පහසුම ක්‍රමය තමයි ඥානයකින් නැගිට පුද්ගලයාගේ ඥානාලෝකයේ තමන්ගේ ශරීරයට යොමු කරලා ධාතු ලක්ෂණ 12 එකක් පාසා පිළිවෙලින් මෙනෙහි කරගෙන යනවා. අන්නේ මෙනෙහි කරගෙන යනකොට ටික ටික ටික ටික මේ ශරීරය විනිවිද දැකීමේ ශක්තිය උට එනවා. තව තව දියුණු වෙනකොට ඒක ඔහු විනිවිද දකින. එතකොට ඔහුගේ හිතේ මෙතෙක් වෙලා තිබුණේ ඝණයක් දැන් තියෙන්නේ රූප ගොඩක්. ඒක දිගටම කරන්න ඕන රූප පරිග්‍රහය එයා කරනවා. කයේ සාමාන්‍ය තැනකට අපි හිත යොමවලා බැලුවොත් අපිට පේන්නේ කය විතරයි. එයාට ඕනේ නම් කය විතරක් කරලත් ස්ත්‍රියට යන්න පුළුවන් අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී බලන්න. උද්‍යප්පේ ආදී ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ගැඹුරු විදියට ධර්මය අවබෝධ කරන්න ඕන අය එයා ඇහැ දිහාත් බලන. කන දිහාත් බලන. කය දිහාත් බලන. ඉතින් ඒ නිසා එක එක අරමුණු කරගෙන මුල් කරගෙන පහළ වෙන නාමත් ඔහුට අඳුනගන්න පුළුවන් වෙනවා. ඒ ආකාරයට තමයි ඥාණයෙන් නැගිටලා කරන්නේ. සමහර අයට ඥානයකට යන්න පෙර උපචාරයකට ගියාට පස්සේ උපචාරය කියන්නේ දානයේ ඉම ඥානයේ නැගීජේ පුද්ගලයා ඇවිත් නතර වෙන්න උපචාරය. මොකද ඥානය තුල විපස්සනා කරන්න බෑ. එයාට පාලනයක් නැහැ. යන්නේ නැගිට්ටට පස්සේ උපචාරයට ආවට පස්සේ තමයි යාට පාලනේ තියෙන්නේ. විනිවිද යන හිතක් තියෙන්නේ. ධානයෙන්පත් තුන පුද්ගලයාගේ උපචාරය උට භාවිතයි. නෝ පුද්ගලයාට භාවිත නැහැ. අවශ්‍ය විදියට හසුරවන්න අමාරුයි. බොහෝ විට ඇදවැටීම් වෙනස් වීම තියෙනවා. සමාපත්තියේ සමාධිජ පුද්ගලයාට එහෙම නැහැ. එතකොට සමහරුන්ට ඒ උපචාරයට ආපු අවස්ථාවේම ඉබේටම වාගේ ශරීරයේ තියෙන ධාතු ලක්ෂණ පේනවා. බලන්න පුළුවන්. ඕනේ නම් බලන්නත් පුළුවන් සමහරට ඉබේටත් පේනවා. ඔය අතරතුර තවත් කෙනෙකුට ආනාපාන සතිය තරමක් දුරට බලාගෙන හිත තැම්පත් වෙනකොට අතීත අනාගත වශයෙන් හිත නොගියින් වැඩි විසිරෙන්නේ නැතුව යම් ප්‍රාණයකට එනකොට යාටත් ඉබේට ශරීරය තුලින් ඔය සංවේදිතා මතුවේ ඉතින් ඒ ඒ උපදින උපදින ධාතු ලක්ෂණ එයා තේරුම් ගන්න එකයි තියෙන්නේ. තද වීම නම් තද වේ. මේක මේක පටවි ධාතුවේ ලක්ෂණයක් මේක ඇති උනේ මෙහෙමයි. එහෙම හිතන්න ගියොත් ඒක භාවනාවක් නෙවෙයි. තද වෙනවා තද වෙනවා. රත් වෙනකොට රත් වෙනවා. පිම් වෙනකොට පිම් වෙනවා. එච්චරයි. ඉතින් සමහර යෝගීන්ට ඔක ඉබේට මතුවෙනවා ඔක්කොම. සමහර යෝගීන්ට අපි හඳුන්වා දෙන්න ඕනේ හිතට. පහසුයි ඒක. ඒ කියන්නේ පටවි ධාතුවේ තියෙනවා තද ගතියක්. ඒකෙම තියෙනවා බුරුල් ගතිය. ගොරෝසු ගතියයි සින්දු ගතියයි තියෙනවා. අපි කරන්නේ අපිට මේවා ප්‍රකට වෙන්නේ අපි බලාගෙන ඉන්නවා ඉන්නවා පේන්නේ. දැන් කොහොමද බලන්නේ? ඒ නිසා තද ගතිය දැන් මේ ඉඳගෙන ඉන්නකොට මට තදක් තේරෙනවා. මේ පුටුව තදයි. එහෙම නැත්නම් මම මේ අල්ලන් ඉන්න එක මට තදට තේරෙනවා. මම මෙන්න මේක තදයි තදයි කියලා හිතට ගන්න. අරගෙන ඒක Tamanට හොඳට වැටහෙනකොට හිස මැද්දට හෝ පපුව මැද්දට යොමු කරපුවාම හිත අන්න එතනත් යාට තදපේ. ඒක ටික ටික වැඩිලා යම් වෙලාවකදී මුළු ඇඟම වැහෙනවා. ඊට පස්සේ තදයි කියනකොට ඇඟම තදයි. ඊට පස්සේ ආට ඕනේ බුරුල දැනගන්න. ඉබේට මතු නූනොත්. අපි බුරුල හපනවා තොල හපනවා මෙහිමින් සීර පොඩි කරනවා අපිට තේරෙනවා බුරුල් කියන සංකල්පය අපි තේරුම් ගත්තා සමහරවිට මේක ඉපේ වෙනවා දැන් සමහරවිට භාවනා කරනකොට මෙහෙන් තද වෙන්නේ නැද්ද වතුර බින්දුවක් වැටෙනවා තේරෙන්නේ නැද්ද හුලම් බින්බෙනවා ඒ ධාතු ලක්ෂණ නොවෙනවා නම් අපි කොච්චර බලන් වුණත් පේන්නේ නැත්තම් අපි හඳුල්ලා දෙන්න ඕනේ ඒක දැනගන්න ඊට පස්සේ ওই විදිහට ධාතු ලක්ෂණ 6 බලන. අපිට පේනවා ඇලෙන ගතියක් තියෙනවා මේ හැමතැනම මේ බලන්න ඇලෙනවා. අපි මේකමයි ගන්නෙ ඇලීමට. ආපෝ ධාතු. වැగిරෙනවා කියනකොට අපි කෙල ටිකකින් අපිට දැනගන්න පුළුවන්. පහ වෙනකොට ලේත් ගමන් කරන බව Taman දැනගන්න. ඉබේට. සමහරුන්ට ඇත්තටම තේරෙනවා මෙහෙම දාඩිය වැగిරෙනවා. නොවැగిරෙන දේ වැగిරෙනවා වගේ තේරෙනවා. ඒ වගේ හඳුන්ලා දීම ධාතු ලක්ෂණ 12ම හඳුන්ලා දීලා ඒ ධාතු ලක්ෂණ 12 දැන් අපිට පුරුදු. තදයි කියනකොට තදයි. බුරුල් කියනකොට බුරුල්. ඒක අපි හඳුන්ලා දීලානේ තියෙන්නේ. එතකොට අපි ඒ විදිහට පඨවි ධාතුවේ ලක්ෂණ 6යි, ආපෝ ධාතුවේ 2යි, වායෝ ධාතුවේ 2යි, තේජෝ ධාතුවේ 2යි මෙහෙම කරගෙන යනකොට දිගටම ශරීරය මෙනෙහි කරනවා. දැන් හිත එක සමාධියක නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ මුළු ශරීරයේ අර දැනෙන තැන. සමහරට මුළු ශරීරෙම දැනෙනවා සමහරට මේ කොටසක විතරයි දැනෙන්නේ. අපි මෙහෙම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන දිගටම යනකොට ඒක තුලින් මේ ශරීරයේ විඳි විඳි දැකී විනවිද දැකීමේ ශක්තිය පහළ වෙනවා. අන්නේ විනිවිද දකිනකොට තමයි එයාට පුළුවන් වෙන්නේ කොටස් 32 හෝ 13 වෙන වශයෙන් දකින්න. ඒ ධාතු දකිනවා නම් පරමාණු වශයෙන් ඇති වෙමින් නැති වෙමින් තමයි දකින්නේ. නමුත් ඔහුට ඇතිවීම නැතිවීම නෙමෙයි ඒ වෙලාවේ ප්‍රකට වෙන්නේ ස්වභාවයෙන් ඒකේ ධාතු ස්වභාවය විතරයි. නමුත් පහ වෙනකොට ඒකේ දුක ඒකේ අනිත්‍ය භාවයත් වැටහෙනවා. ඒ විදිහට තමයි විපස්සනාවට යන්නේ. සමහර විට දැන් පිම්බීම හැකිලිම විතරක් කරන අයගේ කරන්නේ උදරයට හිත තියාගෙන ඉන්නවා. ඒ තුලම ඒ තුලම පිම්බීමක් කිලිම කියන උඩිත සමාධි වෙනවා. ඒ තුල ගැලෙනවා. ඒ අතරතුර යම් යම් ස්ථානවල ශාරීරියේ ඇති වෙන සංවේදීතාවලට හිත යොමු කරලා බලලා ආපහු එතෙන්ට ගන්න. ඒ විදිහේ දෙයක් තමයි පිම්බීම හැකිලිම තුල තියෙන්නේ. බොහෝ විට මේකේ පාලනයක් තියෙනවා අරගේ පාලනයක් නැහැ ඉබේට එන්නේ. ප්‍රථම ධානයට හරි යන්නේ නැතිනම් උපචාර සමාධියේ ඉඳලා විපස්සනාවට හැරෙන්නේ පුළුවන් පුළුවන් ඇත්තටම උපචාර සමාධිය තමයි විපස්සනා කරන්නේ උපචාර සමාධියේ පන්නලා ඥාන සමාධියකට ගියොත් වෙන්නේ Tamanට අවශ්‍ය ඕනම වෙලාවක සමවැදිලා නැගිටලා ඒ ශක්තියෙන් අර උපචාරයට ඇවිල්ලා විපස්සනා කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපි උපචාරයේදී පමණක් අපි එතනින් සෑයීමකටපත් වෙලා අපි විපස්සනාවට හැරුණොත් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ මේකයි යම් වෙලාවක විපස්සනා කරගෙන කරගෙන යනකොට වෙහෙස නිසා අර සමාධි ශක්තිය පිරිනකොට වෙන කරන්න දෙයක් නැහැ කියලා යන්නේ. නමුත් සමාධියක් ඇති කෙනා විපස්සනාව නවත්තලා ඥානෙට සමාධිය. සමාධිලා විනාඩි 10ක් 15ක් ඉඳලා නැගිට්ටාම බොහොම විනිවිද දකින ශක්තියක් යාට තියෙනවා නැවත. ඒ නිසා සමාධිමත් පුද්ගලයාට නොනැගිට නොනැගිට ඒක ඉඳගෙන කරන්න පුළුවන්. අනිත් එක විනිවිද දැකීමේ ශක්තිය මෙයාට වැඩි මට වඩා. ධානයෙන් ධානයට උපචාර සමාධිය බලවත්. එකේ ඉන්න උපචාර සමාධිය පළවෙනි ධානයට වඩා දෙවෙනි ධානයේ උපචාර සමාධිය බලවත්. එවනම් හතරවෙනි ධානයට බලවත්. ඒ වගේම සමාපත්තියෙන් සමාපත්තියට වෙනස් වෙනවා. විශේෂයෙන් ඔය ඕදාත කසිනේ තමයි ඊ타ත්ම ප්‍රබලම එක. අනිත් ඒවා නරකයි කියනවා නෙමෙයි. තියනවා ඒක. විශේෂයෙන් කසින භාවනාවල සමාපත්තිය වල උපචාර සමාධි හුඟා ප්‍රබලයි ආනාපානටත් වැඩි. නමුත් ආනාපානයෙන් ලබාගෙන ඉදිරියට යන කෙනාට හැම එකම කරන්න පුළුවන්. කසින කරන්න බෑ නිකන්. අමාරුයි. ඒ නිසා තමයි ආනාපානය සතිය හරහා යන්නේ. ස්වාමීන් වහන්ස ප්‍රථම ධානයේදී ආලෝක සංඥාව පහළ වීම අනිවාර්ය අංගයක්ද? ප්‍රථම ධානයේට ආලෝකය තියෙනවමයි. මොකද ධානය කියන්නේ ආලෝකයට ඇතුළත් වීම. ඒක පටිභාග නිමිත්තක් නැත්තම් ධානයක් නැහැ. පටිභාග නිමිත්ත කියන්නේ අර සුදු එළිය රන්වන් පාටට දැබලෙන වෙලාවට ඒක ධානයෙන් පිට වුණාම හිටින්නේ තැටියක් වගේ. ඒක මේ වගේ දෙයක්. ඒකයි ඒක හිතුවේ. තව මිනිස්සු දෙකක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි නවත්තමු නේද? දැන් අද අපි පින් කරගත්ත හොඟක් දේශනා කරලා පින් කරගන්නවා, ධර්මය අහලා පින් කරගන්නවා, සාකච්ඡා කරලා පින් කරගන්නවා. දැන් කාලේන ධම්මසමතං ඒතම් මංගල මුත්තාන් කියනවා. සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියනවා නේද? ඒ නිසා අපි වාප් පින් රැස් කරගත්තා. මේ පින් අපි ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉතින් භාවනාවේ පින ඊටාම හොඳයි. පරලෝසපත් සියලු ඥාති හිතාදීන් මේ පින් ලබාගෙන සුවපත්ව සුගතිගාමීව හොඳින් පාරමී පුරා නිවන් දකිත්වා කියලා අපි පින් දෙමු. සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරලා සියලු භූත මණ්ඩල වලටත් පින් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාවත් තම තමන්ගේ පාරමී හොඳින් පුරාගෙන ලෝකයක් ශාසනයක් ආරක්ෂා කරමින් මේ සියලු දෙනාටත් ආශිර්වාද දෙමින් කාම් පාරමී පුරා නිවන් අවබෝධ කරත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ඊළඟට තම තමන්ගේ ජීවත් වෙන පවුල්වල සියලු ඥාතීන් වැඩිහිටිය ගුරුආදී, කල්යාණ මිත්‍රයන් වහන්සේලා. අනිකුත් සත්පුරුෂ මණ්ඩල ඉතින් වෛද්‍යදී වැඩි මණ්ඩල නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ ඒගොල්ලොත් ඕනේ. ඒ අයටත් පින් දෙමු. ඇතුව සියලුම හිතායිත මෙදාස්සත්වයෝ මේ පින් බලෙන් නිදුක් නිරෝග සුවපත්ව ආයුෂයෙන් වර්ණයෙන් බලේ සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩිමි. පාරමී දම් පුරා උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි පින් දෙමු. එත්තාවතාචයම් මේ සම්බතම් පුඤ්ඤ සම්පදාන සබ්බේ දේවාන් මොදන්තු සබ් සම්පති එත්තාවතාචයම් මේ සම්බතම් පුඤ්ඤ සම්පදාන සබ්බේ භූතාන මොදන්තු සබ් සම්පති සිද්ධ එත්තාවතාචයම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධිය ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බීතියෝ ව්‍යජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලන් රක්හන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාසුත්ති භවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්දී ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සුඛියොන්තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛියොන්තු නිවානසපච්චයෝ සුපති නිවන් සම්පත් ලැබේවා නිවන් සම්පත් basically